ඕම ස්වාමීන් වහන්සේ දැනුනේ මම ඔක්කොම අරන් තින්නේ. එතකොට හැබැයි මම මෙතන නිවන් නෑ කියන එක දැනගෙන හිටියා. ඊට පස්සේ මේ මජ්ජේ සූත්‍රය අහන හදිස්සියේ ස්වාමීන් වහන්සේ මට මේ මජ්ජේ සූත්‍රය මම ඇත්තටම ෆලෝ කරා අවුරුදු ඒක විසිපස් වතාවක් විතර අහලා අහලා අහලා අහලා ස්වාමීන් වහන්සේ මම ඒක ටිකක් මේ අන්තයට ටිකක් ෆලෝ කරා. ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේ ඒක ෆලෝ කරලා ෆලෝ කරලා ෆලෝ කරලා YouTube එකේ මම ගොඩක් මේ ස්වාමීන් වහන්සේලාත් මේ කරා ඒ කියන්නේ බණ අහලා අහලා අහලා ස්වාමීන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මට කිව්වා දැන් ඇස ඇස ඇසෙන් අවසන් කන කනින් අවසන් නමුත් දැන් මේ අපි අර ඔබ වහන්සේ කියනා වගේ මේක මේ ඉපදිච්ච දවසේ ගැට ගහගත්ත ඉපදිච්ච දවසේ නෙමෙයි අපි ඇහෙන් කනින් උපද්දගත්ත දේවල් තමයි මේ දිගට දිගට දිගට නොදන්නාකම හින්දා මේ අතුරු කරගෙන අතුරු කරගෙන අරගෙන ආවේ මේක ඇත්ත බලන්න කියලා මේක ඇත්ත දැනගන්න ඇත්ත බලන්න මේ මේ පහ පහෙන්ම ඇත්ත බලන්න ඕනේ කියලා මේක කන්නාඩියක් මේ ඇහැ කියන්නේ කන්නාඩියක් කන කියන්නේ කන්නාඩියක් වගේ උපමාවකට අරගෙන මේකෙන් එන මේකෙන් එළියෙන් දකින දේවල් මගෙන් මන්නට ගැට ගහ ගන්න නැතුව බලන්න කියලා. ආ විදර්ශනාවක් කරන්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ඇස කියන්නේ අන්තයක් මාමිය කියන්නේ කාන්තයක් රූපය කියන්නේ කාන්තයක් විඥානය නඩයි කියන එක මට ටිකක් ටච් වුණා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මම ඒක දිගින් දිගට දිගින් දිගට කරා මම ගෙදර වෙනකොට අර ඔබ වහන්සේ දැන් කියන්නේ අනිත්යෙන් බලන්න මේක දැන් ඇහැ දන්නේ නැහැ නේ මේ දකින්න මොකද්ද කියලා හැට සාපේක්ෂව මේ දකින්න සියල්ලම එකයි එකයි නමුත් මේ අපි මනසින් අතීතෙන් ගත්ත එකක් දාලානේ එතන කියන්නේ මේක පොත මේක පොත මේක ගහ කියලා කියන්නේ මනසින් නැත්නම් ඇහැ දන්න ඇහැ හේතු තුනක් ස්පර්ශ වෙනකොට ඒක හටගෙන හේතු තුන නිරුද්ධ වෙන අගුගානේ ඇහි පිල්ලමක් ගන්නකොට හේතු නිරුද්ධයි. ඊට ඊළඟ පාපහු හැදෙනවා. ඒකට මනින්නකුත් දැන්නේ නැත්නම් අපිට හැදෙන දේ මොකද්ද කියලා කියන්න බෑ. එහෙම එහෙම එහෙම එහෙම බල බල හිටියා ස්වාමීන් වහන්සේ මම කාලයක් මම බල බල ඉන්නකොට මට එක එක අර වහන්සේ දැන් කියනා වගේ ඒක චිත්‍රයක් අර මේ වගේ පිළිපෙළ තිබුණා ස්වාමීන් වහන්සේ එක මොහොතක මම මගේ ශාරීරිය දිහා කියන්නේ මගේ ශරීරය දිහා මම නිකන් අර ඒ කදා ඒ මම ඉන්නේ අර අර කෙනා ඉන්නේ කනට සබ්දයක් ඇහුනොත් කනෙන් අවසන් වෙන හැටි දකිනවා ඒක මමට සිතුවිල්ලක් ආවත් ඒක මනින්න ඉවර වෙන හැටි දකින්න ඒක ගැට ගහන්න නැතුව එකිනෙකට එකිනෙකට බල බල ඉන්නකොට මගේ ඇඟ දිහා මම දවසක බැලපුවාම මම සමහරවිට මේ ඇඟ මගේ ඇහැ ඇතුළට ආවා. කියන්නේ මගේ ඇඟ ඇහැ ඇතුළට ආවා. ඒ නමුත් මේ මම පස්සේ මේ අද්දකින් ටික කියන්නේ මොහොත මට මේක දැනෙන්නේ නැහැ. ඇහැ ඇහැයි මගේ ඇඟයි ඇලුනා ස්වාමීන් වහන්සේ කියන්නේ එකක් වුණා. එතකොට මේ ඇඟ හේනල්ලක් වගේ බවට පත් වුණා. මම එක අහඹුවක් වුණාත් මම ජීවිතේකින්වත් හිතපු දෙයක් නෙවෙයි. ඒ ඒ ඇඟ ඝනත්වයක් තිබුණේ වර්ණයක් පාටක් නිකුත් තිබුණේ නැහැ ඒ මොහොතේ මට ඒ ක්ෂණයෙන් පස්සේ තමයි තේරුනේ සියලු බුද්ධ ධර්මයේ මේක මේක ඉපදෙන්න කෙනෙක් මේ මේ මේ සෙවණැල්ල සංඥාවකින් අර නඩත්තු කරපු මම කියන සෙවණැල්ල ඒ සංඥාව එතකොට ඒක ඉපදෙන්න කෙනෙක් කෙටි කරනවා නම් හොඳයි උපදින්න කෙනෙක් මැරෙන්න කෙනෙක් නිවන් දකින්න කෙනෙක් ඇත්තටම ලෙඩ වෙන්න කෙනෙක් එතන මෙතන නෑ හිටියේ නෑ ඉඳලත් නෑ කවදාකවත් ඉඳලත් නෑ යන කෙනෙක්වත් කියන එකත් එක්ක සමින්හන්ස අර තිස්සෙත් තලය කියලා අපි අරන් ආපු මිදෙන්න හදපේ ඔක්කොම මේ මොහොතේ. මේ මොහොතේ කියන අවබෝධය තමයි මට එතනින් මේ ආවේ ස්වාමීන් වහන්සේ. එතනින් දැන් තමයි මට දැන් ඔබ වහන්සේලා කියන සියලු දේ තේරෙන්නේ. ඔබතුමියට දැන් තියෙන ප්‍රශ්න මොනවද? තියෙන ගැටලු මොනවද? ප්‍රශ්නේ හරියටම ප්‍රශ්නේ හරියටම ඍජුවම ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ඔව් දැන් ස්වාමීන් වහන්සේ දැන් මට ඔබ වහන්සේ කියන දේවල් වල ගැටලුවක් නෑ මේක තමයි මේ ලෝක සමුදය මේක තමයි මෙහෙම තමයි ලෝකේ හැදුනේ මෙන්න මේ මේක තමයි ඇත්ත ස්වභාවය මේකේ මේක වෙන ගත යුත්තක් නෑ කියන එක තමයි තේරෙන්නේ මේක දැන් අර අපි රැට හීනෙන් දකින්නේ හීනේදී ඇත්තනේ මේ ඝනත් ඝන ශරීර දුක දෝමනස් ඔක්කොම හීනේ ඇතුළේදී ඇත්ත වගේ අපි ඇත්ත කරගෙන හිටියේ හීනයක් කියන අවබෝධය දැන් තියෙනවා. ඒක දැන් අර ඇලීම් ගැටීම් නැත්තම නෑ තියෙනවා. නමුත් ඒත් එක්කම මොනවටද ගැටෙන්නේ අර ඒ ප්‍රශ්නයක් තියෙනවද? ඇත්තටම මට ප්‍රශ්නයක් නෑ නෑ ස්වාමීන් වහන්සේ. හ්ම්. ඇහෙන් දකින්න ඇහෙන් දැකලා නෑ බුද්ධ දේශනා කීයක් වගේ අහලා තියෙනවද මම ඔබ වහන්සේගේ මම දැන් අවුරුද්දක අවුරුද්දක ඉතින් මම අහනවා තමයි ඔක්කොම අහුවන සාකච්ඡාත් ඒක ඔක්කොම ඇත්තටම ඔබතුමියගේ වයස කීයක් වගේ 50ක් ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මොනවද වෘත්තියේ මේ මොන හරි කරනවද නෑ නෑ ස්වාමීන් වහන්සේ මම ගෙදර ඉන්නේ පුතාලා දෙන්න කියනවා දැන් ඔබතුමියගේ ඉන්න ස්වභාවය ගැන ඔබතුමියට දැනගන්න ඕනේ නේද ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. අ ඔබතුමියගේ හිතරේ දෙන මොන හරි දැන් කිව්වොත් ඔබතුමියගේ හිතරේද ඔබතුමියගේ හිත සතුට වෙන මොන හරි කිව්වොත් ඔබතුමියට සතුටු වෙත හැකි නේද අපිට කියන්න පුළුවන් දැන් එතන ඇත්තටම අපිට ඒක අදාළ නැහැ අපිට ඩොට් කිව්වත් එකයි අපිට ඒවා මුකුත් අදාළ නැහැ ඒවා ඔක්කොම සිතුවිලිනේ ඔතන ලොකු මේ ඔබතුමියට දැනෙන්නේ නැද්ද ඔබතුමිය නිකන් එකතන පල් වෙලා වගේ නිකන් ඔබතුමිය නිකන් නිකන් යانے නවන් නැති වුණා වගේ දෙයක් දැනෙන්නේ නැද්ද නිකන් ආ යانے නමන් නැති වුණා වගේ ඒක සමාගම් දැනෙන්නේ නැද්ද ඔය ඉන්න ඉන්න ස්වභාවය තුළ ගමනක් නැති බව දැනෙන්නේ නැද්ද ගමනක් ඉස්සරහට ඒ කියන්නේ කරන දෙයක්වත් එච්චර දැනෙන්නේ නැහැ නේද දැන් නෑ නෑ නෑ නෑ ඔබතුමීට දැනෙනවද ඔබතුමීට කොතනක හරි හිර වෙලා තියෙනවා කියලා? ඔබතුමීට දියුණුවක් නැති බව ඔබතුමීට වැටහෙනවද? දියුණුවක් දැන් ස්වාමීන් වහන්සේ දැනෙන්න හේතු නැහැ. ඔබතුමී හිතනවා මිසක් හේතු නැහැ. අහහ දියුණුවක් සිද්ධ වෙන්න හේතු නැහැ. ඒ කියන්නේ දැන් ඔබතුමියට දැන් ඔබතුමී කතා ගොඩක් අහගෙන හිටියාම ඕනම කෙනෙකුට තේරෙවි. ධර්මයේ හොඳට අවබෝධයක් තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් අපිට නම් හොඳටම වැටහෙනවා. ඔය ඔබතුමී පැහැදිලි කරපු හැමතැනම තියෙන සිතුවිලි. එහෙමයි. ඉතින් ඥානය අවදි වෙලා නැහැ තාම. එහෙමයි. ඥා සිතුවිලි වලින් නිවන් දකින්න බෑ. එහෙමයි. එතනයි තියෙන ගැටලුව. එහෙමයි. එතකොට ඇත්තටම ඔබතුමිය තාම ඥානය හඳුනගෙන නැහැ. ඥානෙට ඔබතුමිය සිහිය සිහිය පිහිටුවා නම් හරි. ඒ කියන්නේ දැන් ඔය දැනුමෙන් වැඩක් නැහැනේ. අපි දැනුම කොච්චර ගියත් ඒක දැනුම් ගොඩක්නේ. වැඩක් නෑ වැඩක් නෑ. ඔය ඒවා ගොඩක් නිකන් උපාදාන ගොඩවල් වගේ ගොඩ ගැහෙනවානේ. තව තව පොත් කියවන්න පොත් කියවන්න තව තව ඕනනම් චිත්ත වීති ඔය එක එක ඒවා ගොඩ ගහත හැකියි. අපි ධර්මයේ ඕනනම් ඒක ගොඩ ගහත හැකි නැත්නම් ඔය පාප කියනවා ගොඩ ගහත හැකි වැඩක් නැහැ. මොකද ඔක්කොම සංකාර ගොඩවල්. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒවා මට තේරෙනවා. ඒක තමයි අර පොට්ල විචුණහසේ වගේ නේ. එතකොට ඒක වැඩක් නැහැ. මෙතන මෙතන අපිට මේ වැදගත් වෙන්නේ අපේ මේ මානුෂ භාවය තුළ මේ සසරෙන් මිදෙන එකනේ. එහෙමයි එහෙමයි. එතකොට අපි එකට අවශ්‍ය කරන ඒ ඒ මානසිකාරය අවශ්‍ය කරන ඒ බොහොම බොහොම සමානුපාතිකව ගන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි යමක් ධර්මයක් හරි මෙනෙහි අහනකොට ඒකේ හොඳින් ඒක බලන්න يعني තමන්ගේ තමන්ගේ දෘෂ්ටි කෝණයකට වැටෙන්න පුළුවන්. එහෙම නැතුව ඒක निराවුල නිදහස් මනසකින් ගන්නවා නම් සෑහෙන දෙයක් එකකින් අපි හිතනවා එක ධර්මදේශනාව කිනුත් සෑහෙන දෙයක් කෙනෙකුට අවබෝධ කරගෙන මාර්ගය සකස් කරගන්න හැකියාවක් තියෙනවා. කියන්නේ ඔය සුතමය සුතමය කියන එකත් සුතමය ඥානය කියන එකත් දෙකක් දැන් ඥානය කියන්නේ ඒකත් Tamanට දැනෙන්න ඕනි මේ හරි මාර්ගය කියලා. සුතමය කියන්නේ ඒක දැනුමක්. දැනගත්ත දැනගත්ත දේ දැනගත්ත දේ හරිද කියන එකත් Tamanට ඒ සත් ඒක සත්‍ය බව දැනෙන්න දැනීමක් තියෙන්නත් ඕන. එහෙමයි. ඒක දැනෙන එක ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ. ඒක කෙනාට කෙනාට ඒක ඒකයි කුසලතාවය කියන්නේ. කුසලය කියන්නේ දක්ෂතාවය. එතකොට ඉතින් ඒක කෙනාට කෙනාට සාන්දිටිකයි කෙනාට කෙනාට ඒක ඒ ඒක එයා කෙනා කෙනාගේ ස්වභාවයට අනුගතයි. එහෙමයි. දැන් ඔතන ඔබතුමිය පැහැදිලි කරපු ටිකේ ඔබතුමිය අර කය මේ මේ රූපේ අර මේ ඇහැට එකතු වෙන එකක් එහෙම කතා කරාට ඒව කිසිම පළක් නැහැ අන්ත දෙකක් නේ තියෙන්නේ. ඔව් ඔව් ඒවා තියෙන චිත්ත කම්පන විතරයි. ඒ කියන්නේ ඒවා නිකන් මනෝ මනෝ අර මා රූපමංච විඥානං කියන එකනේ විඥාන මායාව තමයි. අපිට හීන පේන්නේ ඔය විදියම තමයි. ඒ කියන්නේ සංඥාව අපිට දෙනවා එක එක සංඥා වෙනස් කර කර දෙනවා. අපිට පේන්න නැති ඒවා. නමුත් ඒ සංඥාවම අபிසංකරණයක්. ඒ කියන්නේ සංඥාව නැවත නැවත විපරිණාම වෙනවා අපිට අපි හිතනවා අපි හිතනවා කියන්නේම ඒකම තමයි. සංඥා විපරිණාමයම තමයි. ඒක තව තව විදියට හිතෙන්න පුළුවන්. තව පුංචි කහ පාට එකක් දැක්කහම තැඹිලි ගෙඩියක් මතක් වෙන්නත් පුළුවන්, සිවුරක් මතක් වෙන්නත් පුළුවන්, තැඹිලි ගෙඩිය තැඹිලි වතුර හොඳ නැහැ කියලා ඔහොම එක එක ඒවා එක එක ඒවා ඔක අර අර අනුයන්ජන ඔස්සේ අර මඤ්ඤණා ප්‍රපංච ඔහේ යන්න පුළුවන් ගොඩ ගැහිගේ. ඒවා ඉතින් අපි නිකන් ඔහේ ගහක් දිහා බලන් ඉනකොට සමහරලාවට සිතුවිලි වලට ගියොත් සිතුවිලි විමානයක අතරමං වෙන්නේ ඒකයි. අර සංඝ සංඝ සංඝ සංගරක්කිත පොඩි හාමුදුරුව අර ගේ කතාවක් තියෙන්නේ බහග දෙවිය සංගරක්කිත පොඩි හාමුදුරුව ලොකු හාමුදුරුවන්ට පවන් සංසල ඉන්නකොට අර පවාණෙන් ගහන්නේ ලොකු හාමුදුරන්ගේ හිතට අර අර පවන් ඒ කතාව දන්නවනේ සංගරිත පොඩි හාමුදුරුව අර පූජා කර සිවුර බාරගත්තේ නැහැ ඒක මෙනෙහි කර කර ඉන්න ගමන් ඊට පස්සේ ලොකු හීනයක් දකිනවා ඊට පස්සේ ගම සිවුරු අත්හරිනවා ගව දෙනක් ගන්නවා ඊට පස්සේ ගවපට්ටියක් කතා ගන්නවා කිරි වලින් ඊට පස්සේ කරත්තයක් ගන්නවා නෝන කෙනෙකුත් ගන්නවා ඊට පස්සේ දරුවෙක් හදා ගන්නවා අන්තිමට නෝනයි දරුවා එක්ක හාමුදුරුව කොහොමුණත් හොඳ කෙනානේ බලන්න යන්න ඕනි කියලා හාමුදුරුව බලන්න කරත්තන ගනකොට ආද නෝනාගේ අතින් දරුවා ගట్లా නෝනට ගහන අර හරකඩක්ක කෙවිතෙන් කියලා හිතාගෙන පවාණයෙන් එහෙමම මේ වටාපතෙන් ලොකු හාමුදුරුවන්ගේ හිතට තමයි තඩි බාන්නේ. <laughs> ඒක තමයි ලොකු හාමුදුරුවෝ ඊට පස්සේ ආව පොඩි නාම ලොකු ගමනක් ගියා නේද කියලා. <laughs> ඉතින් ඒ වගේ තමයි අපේ මේ මේ සිතේ ස්වභාවය පෙන්වන්නේ කි. සිත ලොකු රවුම් යම්දු අරන් යනවා. ඒක ඔක්කොම සිතුවේලි. සිත සමහර විට නිවන් දැක්කා කියලාත් පෙන්වනවා. ඒ තරම් සිත මායාකාරී. සිතුවිලි වලින් නිවන් දකින්න බෑ කියන්නේ ඒකයි. ගොඩක් අය ඔය රහත් වෙලයි කියලා කියන්නේ ඇත්තටම ওই සිතුවිලි වලින් නිවන් දකලා තමයි. ඔව් ඔව පෙරලා තියෙන්නේ. හොඳටම තේරෙනවා ඒ හැසිරීම වල කෙලස් තියෙනවා නම් කොහෙද රහත් වෙන්නේ කියලා. එතකොට තේරෙනවා නියම විදිහට මෙතන විහරණය වෙලා නැහැ. විහරණය වුණා නම් එහෙම වෙන්නේ නැහැ. කෙලස් එහෙනම් තියෙන්නේ නැහැ. එතකොට හොඳටම වැටහෙනවා. පිරිහෙන පිරිහෙන හේතුව කෙලෙසේ. කෙලෙස් තියෙනවා කිසි කෙනෙක් රහත් එහෙම රහත් භාවයක් ගැන එහෙම ඒ රහත් භාවය කියන්නේම කෙලෙස් සීනාශ්‍රව ආශ්‍රව කෙලෙස් ෂේ වෙන තැනයි රහත් භාවයේ තියෙන්නේ. අරහත්ත්වයේ තියෙන්නේ. එතකොට අරහත්ත්වය කියන්නේ රහ නැති වුණා. ලෝකේ රහ නැති වුණා නම් ආයේ ලෝකයක් මේ ව්‍යාපාර කරන්න එක එක ඒවා හදන්න බිල්ඩින් ගහන්න එක එක මනෝ විකාර වලට ওই රහතන් වහන්සේලා දැන් ඉන්න රහතන් වහන්සේලා ව්‍යාපාරිකයෝනේ. ඒවට යන්නේ ලොකු ලොකු ඉන ඒව නැහැ රහතන් වහන්සේලා ගාව. අන්දවණේට තමයි බුදුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා ওই මොන හරි මොන හරි මොන හරි ගැටුමක් ඇති වුණත් බුදුන් වහන්සේ යන්නේ මේවා කෑකෝ ගහගෙන එහෙම යන්නේ රණ්ඩු කරන්නේ. බුදුන් වහන්සේ කෙලින්ම නිහඬව අන්දව අන්දවණයට වඩිනවා. ඒක හැමතැනම අපිට තියෙනවා. ඒ ඒ ඒ තමයි නියම අරහත්ය. දැන් ඉන්න අරහතුන් වහන්සේලා රණ්ඩුවට එන්නේ. <laughs> ඒ වයින්ම පැටල ඒ වයින්ම වැටෙනවා. මේ බුද්ධ බුදුන් වහන්සේ ගිය මග නම් නෙමෙයි කියලා. එතකොට මේ ශීනාශ්‍රව රහත් භාවය තමයි අපිට යන්න තියෙන්නේ නේද? එතකොට අපි ඒක පටන් ගන්න ඕනේ මුල ඉඳන්. එහෙමයි. පටන් ගන්න තැන ඉඳන්. එහෙමයි. යායුතු මාවත ලිපිනේ නොදැන පාරට බැහැලා ගමනක් ගියොත් අපිට වෙන්නේ බස් එක නැග්ගාම යයි බස් එකේ රෝල්ට ගිහින් නවත්තා ආවේ කොහෙටද කියලා ඊට පස්සේ කල්පනා කරන්නේ. එහෙමයි එහෙමයි. අන්තිමට බස් එක ගියේ හරිද ගිය තැනටද මේ හිටපු තැනටද ආවේ කියලාවත් දන්නේ නැහැ. අන්න ඒ වගේ අන්දමන්ද ස්වභාවයක් තමයි ගොඩක් අයට මේ මේ යායුතු මාවත ලිපිනේ නැතුව යනකොට වෙන්නේ. අපිට තියෙන ලිපිනයක්. ඒක නිවන් මඟ නම් ඒක ආශ්‍රව කෙලෙස් වෙන මඟ. එහෙමයි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොනවා කරත් ආශ්‍රව කෙලෙස් වෙන මඟ. එහෙමයි. අපේ කෙලෙස් වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අපිට මාන්නේ ස්වභාවය තියෙනවා නම් ඒ මාන්නේ තියෙනකන් අපි අරහතටපත් වෙන්නේ නැහැ. එහෙමයි. මොකද මානිය මක්කට අතිමානිය කුක්කුරෝ කියලා බුදුන් වහන්සේ පෙන්නනවා මේ මානිය ගැන ලොකු කතාවක් දස සංයෝජනවල ගත්තා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරාග එතකොට පෙන්නනවානේ කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්ධච්ච අන්තිම මාන තියෙන අවිද්‍යාව අවිද්‍යාව ප්‍රහීන වෙනකොටමයි මානෙත් ප්‍රහීන වෙන්නේ. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන්නේ ඒක අවිද්‍යාව කියන්නේ මේ සත්‍ය නොදන්නකම. එතකොට මේ මානි කියන තැනමයි සිත සිත කියන එක දෙකම එකම තැනයි තියෙන්නේ. සිතින් මිදෙන මග දුකින් මිදෙන මග නිවන් දකින මග එයයි නිස්සරණ මග. නිස්සරණ කියන්නේ අත්හරින මගක්. නමුත් ඒක ආධ්‍යාත්මික පැත්තේ සිතමයි අත්හරින තියෙන්නේ. මේ අත්හරින්න ඕනේ සිතමයි. බාහිර බඩමුට්ටු නෙමෙයි බාහිර බඩමුට්ටු ඇති බවට අපිට සිතක් තියෙනවා. එහෙනම් අපි බාහිර බඩමුට්ටු නෙමෙයි අත්හරින්නේ අපේ සිතයි අත්හරින්නේ. හිතින් අත්හරින්නේ. දැන් අපි දන්නවා පේනවා නෙමෙයි හිතනවා. එහෙනම් මේකම හිතනවා. අන්ත දෙක පේනවා. බුදුන් වහන්සේ බුද්ධත්වයට ලබලා පස්වක තවසන්ට ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට ඔය අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මධ්‍ය ඥානං කියන තැනින් ධර්ම දේශනා කරා. මහණෙනි ඇත කිව්වත් වැරදි මහණෙනි මේ ලෝකේ නැත කිව්වත් වැරදි මහණෙනි තියෙන ලෝකයක් නැහැ මහණෙනි කියලා බුදුන් වහන්සේ දේශනා කරා. එහෙනම් අපිට තියෙන ලෝකයක් තියෙන විදිහක් නැහැ. ඇත කිව්වොත් වැරදි මහණෙනි. ඒකේ ලොකු තේරුමක් තියෙනවා. නැත කිව්වත් තිබිලා තියෙනවා මහණෙනි. එහෙමයි. ඒකෙත් ලොකු තේරුමක් තියෙනවා. එතකොට අපි තියනවා කියලා ගත්ත තැන තමයි හිත තියෙන්නේ. එහෙමයි. එහෙනම් මේ ලෝකේ තියෙන කිසිවක්ම නැහැ. එහෙමයි. ඒ තියනවා කියන්නේ අපේ මේ හිත හිතයි කියන්නේ තියනවා කියලා. එහෙමයි. මේ හැම කතාවක්ම තියෙන්නේ මනෝපුබ්බංගම ධම්මා. එහෙමයි. මනසයි සියල්ල. මනස මූලික කරගත්ත ධර්මයක් මේ තියෙන්නේ. චිත්තේන නීයති ලෝකෝ සංකප්ප ලෝකෝ නතේ කාමාන චිත්‍රායන ලෝකෝ සංකප්ප සංකප්ප ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස්සකාව නතේ කාමාන චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරුසස්සකාව එතකොට පුරුෂයාගේ ලස්සන ගත තියෙන්නේ බාහිර චිත්‍රේ නෙමෙයි බාහිර නෙමෙයි තමන්ගේ හිතේමයි එතකොට මේ ලෝකේ නෙමෙයි සංඛාර ලෝකයක් තමයි අපි අසුරු කරන්නේ. අනිවාර්යයෙන්ම එතකොට දැන් අපි දැන් එතකොට දකින්න ඕනි අපි මිදෙන්න ඕනි අපේ හිතින්මයි. එහෙමයි. එහෙනම් අපි හිතේ මිදෙන්න නම් හිත හිත හැදෙන හැටි දකින්න ඕනි. එහෙමයි. ඒකයි පටිච්ච සමුප්පාදයේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ හිත හැදෙන හැටි. එහෙමයි. මහා නිදාන සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය, සලායතනක සූත්‍රය, ස්කන්ධ සූත්‍ර, උපාදාස්ව සූත්‍ර මාලාවක් තියෙනවා. අපිට මනාකොට දේශනා කරලා තියෙන හොඳට දකින්න ලැබෙනවා හොඳට දකින්න ලැබෙනවා හොඳට අපිට එතකොට වැටහෙනවා මේ කතාව මේ අපිට තියෙන්නේ අව බුදුන් වහන්සේ පස්සක තවස ගාවේ ඉඳලා ඒ ආලාරකාලම උද්දකරාම පුත්‍රයේ ගුරුවරු ගාව ඉඳලා බුදුන් වහන්සේට දුකෙන් මිදීමක් සිද්ධ වුණේ නැහැ. පාරයන්කේ ඉන්නකන් ඉන්නවා. නමුත් ඒ සමාධි වල හිටියට පරයන්කෙන් මූලික කෘත්‍යයන් වලට නැගිටින ගමන් තමන්ට ආයි තමන්ට දුක දුකෙන් මිදිලා නැහැ. ඕ. එතකොට වැටහෙනවා මේ චිත්ත තියෙනකන් මේ ආත්ම ආත්මීය ඒ ඒ මිදිලා නැති නිසා ඒ ඇලෙන ගැටෙන ස්වභාවය තියෙනවා. දැන් මෙන්න මේ මෙන්න මේ එක නිසා තමයි බුදුන් වහන්සේ ගුරුවරු අත්හැරියේ. ඊට පස්සේ බුදුන් වහන්සේ අත්‍තරම හිත හැදෙන හැටි. බුදුන් වහන්සේ මේ දුක තියෙන හිතේ නම් ඒ හිතෙන් මෙදෙන්න නම් හිත හැදෙන හැටි තමයි බුදුන් වහන්සේ ගවේෂණය කරේ. සත්‍ය ගවේෂී. ඒතර බුදුන් වහන්සේ විමුක්ති මාර්ගය ඒ තිතෙන් මිදෙන මාර්ගය විමුක්ති මාර්ගය. එතකොට බුදුන් වහන්සේ මේ සිත හැදෙන හැටි තමයි හොඳින්ම අපිට වැටහෙනවා බුදුන් වහන්සේ මේ සිත හැදෙන හැටි දැකලයි ඒ සිතේ හැදෙන හැටි දැක්කොත් අර මැජික් කරන හැටි දැක්කොත් මැජික් වල රැවටෙන්නේ වගේ ඒ සිතට රැවට රැවටෙන්නේ නැතිනි රැවටෙන්නේ නැති වෙන්නේ එතකොටයි නැත්නම් ඒ තාක් මේ මායාවට රැවටෙනවා මායාවෙන් කොහොමද මායාව අවබෝධ කරන්නේ මේක ලේසි කටයුත්තක් නෙමෙයි අපේම මායාව තමයි මේ හිත කියන්නේ එතකොට මේ හිතෙන්ම තමයි අපි දැන් මේ හිත ගැන අවබෝධ කරන්න යන්නේ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මායාවට මායාව අවබෝධ කරන්න බෑ. බෑ. මෙන්න මෙතනයි තියෙන්නේ කවුරුවත් සිතුවිලි වලින් නිවන් දකින්න නැහැ කියලා කිව්වේ ඒකයි. අපි කරන්නේ ගොඩක් කලාවට හිතන එක. අපි හැමදේම හිතනවා. අපිට දැන් කවුරු හරි කතා කරනකොට අපි බලනවා මෙයා හිතනවාද, මෙයා සිතුවිලිද, එහෙම නැත්නම් මෙයා සිතුවිලි වලට එහා ගිය සත්‍යෙට අවදි වෙලාද කියන එක තමයි අපි බලන්නේ. එහෙමයි. නමුත් අපිට තේරෙනවා ගොඩක් අය කතා කරනකොටම අපිට තේරෙනවා සමහර අය කතා කරන්නේ ඇත්තටම ධර්ම කාරණාවක් නෙමෙයි. ඒ අය කතා කරන්නේ අර අවදිය ගැන විතරයි. ඒ අවදිය ඒ තුල වැඩ කරන ආකාරය අධ්‍යක්ීම් තමයි කතා කරන්නේ. අධ්‍යක්ීම් වලදී ඒ මූණ දෙන අධ්‍යක්ීම්. එතනදී ඒ ඒ පෙන්නන ඒ නාම රූප එයාලගේ කතාව තුළ එයාලා පෙන්නන ඒ පැහැදිලි කිරීම වල අපිට පේනවා නාමෙන් රූපයෙන් මෙයා මිදෙන බව. අපි ඒක අපි ඒක වටහා ගන්න දෙයක් මිසක් එයාට ඒක වටහා ගන්න ගොඩක් වෙලාට හැකියාවක් නැහැ. එයා එයාගේ එදිනෙදා අවංකවම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. අවංකවම තමන්ගේ එදිනෙදා කටයුතු කරනකොට කටයුතු වලදී තමන් ඒ සිතින් මිදෙන බව තමන්ටම ඒ දැනෙන අවස්ථා තමන්ම ඒවා ප්‍රකාශ කරනකොට තමයි අපිටත් වැටෙන්නේ. ඒක ඒක කෙනාගේ කෙනාගේ මොකද දැන් අපි වුණත් දේශනා කරලා තියෙනවා ගැන අපි අපිට වැටහීමක් තියෙනවා. ඒතකොට මේවත් අහන බව අපි දන්නවා. මේවම අහලා මේවම කියන්නත් පුළුවන් කියලා අපි දන්නවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ අපි කියන දෙයක්ම අපිට නැවත කියන එක. මොකද ඒවා සිතුවිලි වෙනවනේ. ඒවා ඒවා ශ්‍රවණය කිරීම තුළ තමන්ගේ දැනුමක් වෙනවනේ. එහෙමයි. ඒ නිසා අපිට යමක් යමක් ප්‍රකාශ කරනකොට අපිට අපි බලන්නේ අපි නොකියපු දෙයක් ඔහුගේම ස්වයං අත්දැකීමක් ඉදිරිපත් වෙනවා කියලා. අන්න එහෙම ඉදිරිපත් වීමක් වෙනවා නම් අපි ඒ හරහා තවත් ඔහුව විමර්ශනය කරනවා. ඔහු අවංකවම සත්‍ය සත්‍ය කරා පැමිණිලා සත්‍ය මාර්ගයේ යනවා යනවාද කියන එක. එහෙම වුණාම තමයි අපි අපි ඇත්තටම ඒක අවබෝධ අපිටත් ඒක අප්‍රත්‍යක්ෂ වෙනවා. ඔහුගේ ඉදිරිපත් කිරීම අනුව අපිට අපිට අපිටත් ඇත්තට මේ අවබෝධය ඇති වෙනවා. මොහු මොහු මේ කියන දේ නිවැරදි. මොහු මේ සත්‍යයට අවදි වෙලා. මොහු ඒ අවධිය තමයි මේ මේ දැන් මේ ඉදිරිපත් කරන්නේ කියලා. ඒතකොට අන්න එතන නිවැරදිතාව එනවා. අපිට ඇත්තටම එතකොට මේ ඔහුටත් වැටහෙනවා අපිටත් ඒක කවුරු හෝ වේවා ඒ කෙනාටත් වැටහෙනවා මේ අපි පැහැදිලි කරන දෙයටත් අනුගත වෙනවා කිසිම ගැටලුවකුත් නැහැ සමානව සමානයි ඒක නිසා ඒක කටයුත්ත නිවැරදි. නමුත් ඔබතුමියට වැටහෙනවා මේ කියනකොට ඔබතුමියගේ ඒවත් එක්කලා බලනකොටත් ඔබට වැටහෙනවා ඔබතුමිය දැන් සාමාන්‍ය ඔබතුමට අවබෝධයක් තියෙනවා පැහැදිලි කරපු දේවලුයි මේ කියන දේ අතර මොකද්ද මේ කියන්නේ කියලා නේද? එහෙමයි එහෙමයි. එතකොට මෙන්න මෙහෙම දෙයක් කියන්න තියෙනවා. මේ සිතුවිලි වලට එහා ගිය අවදිය. ඒ අවදිමත් ස්වභාවයේ රැවටීමක් එතනත් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඒ අවදිය හිතලා ගන්න බෑ. ඒක නිසා ඒක හිතලා කියන්නත් බෑ. ඒක නිසා තව කෙනෙකුට ප්‍රකාශ කරන්න යනකොට අසරණ වෙනවා. හ්ම්. ඒක හිතලා කියා ගන්න කියන්න පුළුවන් එකක් නෙමෙයි. නෑ. ඔව්. අත්දැකීමක්ම වෙන්න ඕනේ. අන්න එතරම් ඒකේ තියෙන විශේෂය. එතකොට දැන් මේ මේක මේ මෙහෙම කතා කරන්න හේතුව ධර්මපරයාය පැත්තෙන් බැලුවොත් අපි පැහැදිලි කරලා තියෙනවා ඔබතුමිය දේශනා ගොඩක් අහලා තියෙන නිසා ඔබතුමියක් දන්නවා නාමය රූපය වෙන් වෙන තැන අපේන්නවා විඥාණං අනිදස්සනං කියන තැන නේද? එහෙමයි. විඥානය අනිදස්සන වෙන තැන මේ සිතට ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. බාහිර පොත ඇත්ත වෙන්නේත් නැහැ. හිතේ පොත ඇත්ත වෙන්නේ පොත පිටන තනක් නැති වෙනවා. මේ මොහොතේ මේ දිත්තේ දිත්තවත්තන් කියන තැනට එනවා. අපි එතනට මේමුකෝ. දර ඔබතුමිය ගොඩක් අහන්න අහලා තියෙනවා. එතකොට දිත්තේ දිත්තවත්තන් කියන තැනට ආවම දුටු දෙයක් නෑ දැන්. බාහිර පොතක් හම් වෙන්නේ නැහැ. එහෙනම් බාහිර දෙයක් නැහැ කියන්නේ බාහිර දකින්න කෙනෙකුත් නැහැ. එහෙමයි. මොකද මේ පැත්තේ බාහිර දෙයක් නැත්තම් මේ පැත්තේ කණ්ණාඩියෙත් පැටල දෙයක් නැහැ. නෑ. මේ කණ්ණාඩිය මුකුත් නැහැ කියන්නේ මෙතන කෙනත් නැහැ. ප්‍රකාශයක් නැහැ. එතකොට මෙතන දැක්ම දැකීම චිත්‍රයක් වගේ දැකීම පමණයි. දැකීම පමණයි. ඒ කියන්නේ ස්කන්ධය නිසානේ මේ මේ අපිට මේ මේ ප්‍රසාද සිද්ධ වෙන්නේ. නමුත් ප්‍රසාදයක් කියන්නේ ඒක චක්කු ප්‍රසාද සෝත ප්‍රාසාද, ගාන ප්‍රාසාද, ජීව ප්‍රාසාද ප්‍රාසාද පමණයි. ඒව හඳුරන්නේ චක්කු චක්කු විඥානයේ නෙමෙයි මනෝ විඥානයේ තමයි මේ දැන ගැනීම සිද්ධ වෙන්නේ. ඒක මනසට අරමුණු වෙන්නේ ධම්ම. මනසට බෑ එළියට යන්න. බෑ. එතකොට මනසයි ඒ වුණාට මේ මේ ඔක්කොම සංඛාර හදාගෙන ඉන්නේ බඩකිනි විභාය අවිදිනවා යනවා බනිනවා hina වෙනවා ඔක්කොම මනෝ විකාරයක් තියෙනවා එහෙමයි. දැන් එළිය නිකන් හරියට නිකන් අර රූකඩේ වගේ. එහෙමයි. ඒව නෑ නෙමෙයි ඒ උනාට දැන් මනෝ විකාරය වෙනවම තියෙනවා. එහෙම. දැන් මනෝ විකාරය වෙන් වෙලා පේන්න ඕනි. ඔකට තමයි මනෝ මේ තමන්ගේ දැනෙන්නේ මේ මේ මනෝ ලෝකේ. ඒ කියන්නේ මේ හීනෙනුත් අපි පේන්නේ හීනේ දැන් ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ අතපය වැඩ කරන්නේ නැහැ හීනේදී. යන්තම් එහෙම මෙහෙම පොඩි කම්පන ආවට චංචල ගතියක් ගන්න ඒවා එනවා සාර මනෝ සංඥා නිසා. නමුත් මනස ඇතුලේ හීනෙන් අපි ගිනි තියා ගන්නවා හීනෙන් අපි මරා ගන්නවා හීනෙන් අපි ඔක්කොම මේ සතුටු වෙනවා hina වෙනවා ඔක්කොම හීනේ තියෙනවා ඇතුලේ කතාවේ හීනේ ළමයිනුත් ඉන්නවා හීනේ කෝච්චිත් යනවා බලනකොට හීනේ ඇතුලේ දැන් මේ ටීවී එක ඇතුලේ කෝච්චි යනවා බලනකොට ටීවී එක ඇතුලේ නැව් යනවා බලනකොට කෝච්චි යනවා ප්ලේන් යනවා කවදාවත් වෙන්නේ නැහනේ කවදාවත් වෙන්නේ නැහැ බලනකොට මේ කෝච්චි ගිහින් ඉන්නේ හිත ඇතුලේමයි ඒක ඇතුලේ. දැන් මේ කතාවෙන් තේරෙනවා ඇත්තලෝ ඇත්තත් මේ එළියේ තියෙන එකක් නෙමෙයි කියලා එහෙනම්. නෑ නෑ. එතකොට මේ ඇත්තටම අපිට පේන ඒවා ටීවී එක වගේ තමයි පේන්නේ. හ්ම්. ශබ්දක් තියෙනවා. හ්ම්. ටීවී එකේ ශබ්ද තියෙනවා. හ්ම්. දැන් පින්තූරෙත් පේනවා. ටීවී එකේ පින්තූරෙත් පේනවා. දැන් තියෙනවා නේද මේ ඔය අලුත් මේ ෆිල්ම් ඇවිල්ලා මේ ඔය 3D 3 දන්නවනේ මේ 3D 4D දනානේ ඔය තියෙන පීචස් ගාන වැඩි කළ කණ්ණාඩියක් දාලා නිකන් ත්‍රිමාණ ළඟට ඇවිල්ලා ඔළුව අත ගන්නවා වගේ ෆිල්ම් එක යන. ආව් ආව්. මේ වගේ අපිට දැන් නෑ 3D ඒ කණ්ණාඩියක් දාලා වගේ තමයි එළිය තියෙන්නේ ඔක්කොම මේ ත්‍රිමාණ වෙලා තියෙන්නේ. ඔව් ඔව්. ඔක්කොම දැනෙනවා අපිට මේ උණුසුම දැනෙනවා සීතල දැනෙනවා. දැන් මේ අර ප්‍රසාද වලට තමයි මේක වෙන්නේ හැබැයි. අර ගතිය උණුසුම සීතල ඒ කාය ප්‍රසාද ඒවා ගන්ධේ ඒවා ආවිල්ලා රස දිව ප්‍රසාද මේ ප්‍රසාද වලින් තමයි මේ ඔක්කොම එන්නේ දැන් සෙන්සස් වෙන්නේ සංඥා ටිකක් විතරයි මේවා එහෙමයි මේ අවබෝධය ඇතිව හොඳින් මේ එනේන අරමුණ මෙනෙහි කරනවා කියන්නේ මේ අමුතුවෙන් මේ ඇස් දෙක ගිලගෙන මේ මන් රූපේ බලනවා මන් දකිනවා කියන ඒ තරම් උපාදාන කරගන්න නෙමෙයි ඒ වීර්ය වීර්ය තියෙනෝනි යම්කිසි ප්‍රමාණයක් අනවශ්‍ය වීර්යයත් උපාදානයක් වෙනවා ඔව් ඔව් එහෙමයි ස්වාමීනි. ඔව් මෙතන සමත විපස්සනා යුගන්ධන. ඒ කියන්නේ ඇත්තටම අපේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන භාවනාව තමයි විපස්සනා භාවනාව. විදර්ශනා භාවනාව. එතකොට මේ විදර්ශනා භාවනාව ඇත්තටම සමතෙන් තොරව සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිකන් අර සාමාන්‍යයෙන් හිත දකින්න නම් හිත විසිරෙන්නේ නැති වෙන්න ඕනි කියන එක තමයි. එතකොට හිත විසිර හිත විසිරෙනවා නම් එයාට සිද්ධ වෙනවා පොඩ්ඩක් හුස්ම ඒකාග්‍ර කරන්න එහෙම නැත්නම් ඉන්න ඉරියව්වට හිත පිහිටව ගන්න. එහෙම මොනවා හරි දෙයක එයාට සිද්ධ වෙනවනේ සිත දකින්න. හ්ම්. ඒතකොට සිත අනිවාර්යයෙන්ම විසිරෙන එක එයා නවත්ත ගන්න වෙනවනේ. ඔව් අනිවාර්යෙන් මෙයා සමත ගොඩාක් හිත විසිරෙන කෙනෙක් නම් ඔය ගොඩාක් කාර්යබහුල වෙලාවක් නම් S2 පියාගත්තොත් හරි ඒ වගේ යම්කිසි සමත ඒ සමතේකට එයා සකස් කර එන වෙනවා යාට. નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා මා චිත්තේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්න. බුදුන් වහන්සේ දේශනා කරන මහා සලාතන සූත්‍රයේ ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකින් විපස් මේ සිත දැකිය හැකි කියන එක. සිත දැකිය හැකි මහණෙනි කියන එක. විදර්ශනාවට කළ හැකි මහණෙනි කියන එක. ඒ සමත විපස්සනා යුගන්ධන් කියන තැන තමයි ඒක ප්‍රකාශ වෙන්නේ. ඒතකොට මේ දෙක එකට යනවා කියන එක. දැන් ඒකත් එතකොට පැහැදිලි. එතකොට විදර්ශනා කියන එකත් පැහැදිලි. මේ අපි එතකොට මේ මේ සත්‍ය දකින්නවා කියන්නේ අන්න අර දර්ශනේ දකින්නවා. අර ඔක්කොම නිකන් නිකන් නිකන් ටීවී එක වගේ දකින්නවා. දැන් එතකොට බාහිර මුකුත් අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් හරිය හොඳටම ක්ලියර් වෙන්න ඕනේ. ඒ කියන්නේ ආයි ඇතුළෙත් එහෙම දේවල් නැහැනේ. දැන් එළියෙත් නැහැ. ඇතුළු කොහොමත් නැහැනේ මුකුත්ම. ඒක හොඳටම දැනගන්න. මේක ඇතුළේ මුකුත් තියෙන්නේ දෙයක් නැහැ. ඔලු ගෙඩිය ඔපරේෂන් කරලා බලන්න ඕනේ ඇතුළේ මොනවා හරි කෝච්චියක් තියනවද කියලා. <laughs> නැහැනේ. එතකොට තේරෙනවා එහෙනම් මෙහෙ කොහොමත් බොරුවක්. මේක මායාවක්. මෙහෙ තියෙන්නේ. ඒ කොහොමත් එළිය නෑ කියන්නේ මෙහෙත් කොහොමත් නෑ කියන්නේ. එතකොට මේ ඇවිල්ලා අපි ඉන්නේ කොහෙද? ප්‍රශ්නයක් එනවා එතකොට. ඒත් එක්කම එනවා මේ නිකන් මේ දැන් එතකොට මේ අපි කතා කරන දේවල් වචන කොම් බොරු වෙනවා. මොකද මේ හැම වචනයක්ම හැම શબ્දයකම දෙයක් තියෙනවා. නමුත් මේ හැම ඒක තමයි අර සිත හැදෙන හැටි මුලට ගියාම අර මේවා එකතු වෙන හැටි පේනවා. ඒක ඒක නොකිය බෑ හැම මොහොතෙම අපිට ඒක කියන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර මේ ළමයා ඉපදෙනකොට ප්‍රභාස්තරං චිත්තං කියන තැන. එහෙමයි. ප්‍රභාස්තර සිත් යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදුලෙදි කඩක් කියන එක. ඒක අද කිලුට වෙලා කියන එක. එතකොට අර අර නියම් සුදු සුදු අර සුදු කොලේ දැන් ලියලා වගේ කොටක් දේවා. දැන් අපි ආයෙම මකන්න වෙලා තියෙනවා. දැන් ඉරේස් කරන්න වෙලා තියෙනවා. දැන් එහෙම වුණොත් නැවතත් අපිට පුළුවනි අර අර ප්‍රභාස්තර සිතාවදි කරගන්න. ඒ ලියපුවා එහෙමම ලියපුවා මේ අර ඕක විඥානං අනිදස්සනං කියන්නේ අකුරු ටික නොපෙනෙන දෙයක් වගේ තමයි සිද්ධ වෙන්නේ. ඔය විඥානයේ අනිදස්සනයි අනන්තං සබ්බතෝපබං කියන තැන අනන්තයේ දක්වා යන මහා ආලෝකයක් නිසා සෙවනල් මේ මේ මේ මේ මේ ආලෝකයක් නිසා මේක පතිත වෙන්නේ නැහැ කියන විඥානේ කොහෙවත්. අනන්තං සබ්බතෝපබං කියනකොට අපිට තේරෙනවා මේ සුදු කොලේට හැර ලයිට් එකක් ගැහුවොත් අකුරු පේන්නේ නැති වෙනවා. එහෙමයි. ඔය සුදු සුදු කොලේ ඔච්චර ලියලා තිබුණත් තර ලයිට් එළියක් ගැහුවොත් අකුරු පේන්නේ නැති වෙලා සුද්ධ තමයි පේන්නේ. ඒ වගේ දෙයක් තමයි මේ අනන්තං සබ්බතෝපබං කියලා කියන්නේ. හෙවණැල්ලක්වත් පේන්නේ නැති තරම් මහා ආලෝකයක් එනවා වගේ දෙයක්. ඒ කියන්නේ ඇත්තටම අර සත්‍ය දකින්නවා කියන එකම තමයි. සත්‍ය දර්ශනේ දැකින එක ඒ ඇත්තටම කියන ප්‍රඥා ආලෝකයනේ. ඒ ප්‍රඥා ආලෝකය තමයි සත්‍ය දකින ආලෝකය. ඒ ආලෝකය තමයි ඒ පෙන්නන්නේ විද්‍යා කියන්නේ අවිද්‍යා ඝනදුර පහව යනවා. ඒතර කියන්නේ ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි ඥානං උදපාදි චක්කුං උදපාදි කියන්නේ ඒ ඔක්කොම ආලෝකයක් තමයි උදපාදි කියලා පෙන්නන්නේ. මේ ඔක්කොම ඔක්කොම හැත්තරම මෙතන සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ මහා අර තමන්ගේ අර මායාවෙන් අවදි වෙනවා හීනෙන් අවදි වෙනවා වගේ සත්‍යයටම සත්‍යයටම අවදි වෙනවා එහෙමයි සත්‍යයටම අවදි වෙන්න බෑ සත්‍ය හොඳට දැනගෙන තියෙන්න ඕනේ ඒ කියන්නේ සුත්තමය හොඳට තියෙන්න ඕනේ සත්තාන විසුද්ධිය කියන එකම තියෙන්න ඕනේ සත්‍ය හොඳට සත්‍යක් නැත්තන්ට විසුද්ධිය වෙන්න ඕනේ ඒක අපිට ගොඩක් වෙලාවට මේ දර්ශනයම තමයි පැහැදිලි කරන්න වෙන්නේ මොකද එතනින්ම සෝතාපන්න වෙන්නේ වෙන භාවනා කරලා නෙමෙයි ඒක මේක බුදුන් වහන්සේ කියන්නේ කල්යාණ මිත්‍රයා මතම ආනන්දේ මේ ශාසනය පවතින්නේ කියලා. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ සුතමේ ඥානෙ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ දස්සන අපහතබ්බා කියන එක. ඔක හොඳට තියෙනවා ගොඩාක් තැන්වල අපිට පෙන්වන්න පුළුවන් දිට්ඨිංච අනුපගම්ම තීලවා දස්සනේන සම්පන්නෝ. ඕක තමයි මේ ගාම්භීර බුද්ධ දේශනේ අපි දකින්නේ. ඒ කියන්නේ මේ දර්ශන සම්පන්නෝ කියන කෙනා සම්පූර්ණ සතර පායනොත් බෙදලා දුගතිනොත් මෙතලා නියත සම්බෝධි පාරායන වෙලා ඇත්තටම වොස්සග්ග පරිණාමවල තේරම සිද්ධ වෙන්නේ දර්ශනය කියන එක. එහෙනම් මෙතන හැමෝටම වැදගත් වෙන්නේ අපිට නැත්තේ ඔබතුමීට නැත්තේ ගොඩක් අයට නැත්තේ දර්ශන විසුද්ධියයි. එහෙමයි. ඒක ඒකාන්තයි ඒක පිළිගන්න සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එහෙම නැත්නම් මේ ඔක්කොම සෝවාන් වෙන්න ඕනේ. එහෙනම් ඔය එලි බලපු අය සේරම සෝවාන් වෙලා කිව්වට එයාගේ කෙලෙස් එහෙමමයි. ඔක්කොම <laughs> කුතියෙද්දි මේ කොහෙන්ද? අන්තිමට අන්තිමට මේ ආර්ය භූමියෙත් නැහැ. අන්තිමට මේ නිවන් මගත් නැහැ. අන්තිමටම ලෝකෝත්තර සමාධියක් නැහැ. සෝතාපන්න වෙනවා කියන්නේ ලෝකෝත්තර සමාධිය. ඒවා ලෞකික සමාධි නෙමෙයි. එලි බල බල ඉඳලා වැඩක් නැහැනේ. චිත්ත චිත්ත කම්පන වලින් පළක් නැහැ කිව්වේ ඒකයි. අපි ඒකයි ඒවා මායින් කරන්නේ නැත්තේ. අපි ඒවා ගොඩාක් දැකලා තියෙන හින්දා හොඳට ඒවා ගැන කතා කරනවා. අනිත් අයට වැඩිය හොඳට අපිට කියන්න පුළුවන්. නමුත් අපි අපි ඒවා අපි දකිනවා ඒවා මායාවක්. අපි ඒවා අපි ගොඩක් වැරදිලා හිටපු අය හින්දා අපිට ඒවා හොඳට අවබෝධයක් තියෙනවා. ඒක නිසා තමයි අපි ගොඩක් අයගේ විසඳන්නේ. එයටත් උදව් කරන්නේ අපිව පෙන්නලා දෙන්නේ. ඒක නිවැරදි ගන්නේ. එතකොට මෙන්න මෙතනට එනකොට මේ සත්තාන විසුද්ධිය කියන තැන මෙතන ගොඩාක් තියෙනවා කාරණා. එකක් දෙකක් නෙමෙයි. ඔය අහපු ටිකක් නෙමෙයි. ඔය අහපු ටිකට එහා ඔබතුමිය විසින් අවබෝධයෙන් දැකිය යුතු වෙනවා. මහා ප්‍රඥාවක් අවදි වෙන්න ඕනේ. තවත් පොඩි මේවා දකින්න ඕනේ. එකින් එක ලියන්න ඕනේ. ශබ්ද වර්ණ ගන්ධ මේ එන පෙර සිතුවිලි ඊගාවට හිත හිත ඉන්නේවා අනාගතය ගැන අතීතය ගැන සිතර කර ඉන්නේවා අතීතං නාත්ව ගම්මෙය නප්පටික්කංකේ අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තත්ත අත්‍ර විපස්ස එතන එතන එතන එතන සිත දැක දැක ඒවා ගලවන්න ඕනේ. තත්ත තත්‍ර විපස්සති කිව්වේ ඒකයි. විපස්සති කියන්නේ විදර්ශනාව කියන්නේ විදගෙන යන නුවණ. විපස්සනා කියන්නේ මේ සිතුවිලි එන සිතුවිලි ඒ සිතුවිලි හඳුනා ගන්න එක. සිතක් ඇති මේ මේ මෙතන සමතය සිහියයි නුවණයි. තමයි ඇත්තටම මේ සමතයේ සිහියයි නුවණයි තමයි ඇත්තටම විපස්සනාව එනේන සිත දකින්න එක. විදර්ශනාව කියන්නේ ඒක අර අර යථාභූත ඥාණයෙන් දකින්න එක. ඒක යෝනිසෝ මනසිකාරයත් යථාභූත ඥානයක් තමයි මේ ගමන ගෙනියනවා කිව්වට මේ ගමන කියන්නේ එනේන අරමුණ සත්‍ය දකින්න එකමයි. සත්‍ය දකින්න තැනේදී මෙනෙහි කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේක සවිතක්ක සවිචාර සමාධියක් කිව්වේ ඒකයි. සවිතක්කන් සවිචාරන් කියනවා එතන අපිට තියෙනවා ඒ කියන්නේ එනේන අරමුණ දකින්න. එහෙමයි. දකින්න තියෙනවා. දැන් සම්මත සමාධිය තියෙන විතක්ක ਵਿਚාර සංසිඳනවා. ඒ කියන්නේ මොකක් හරි විතර්කයක් අහම ඒක ඒක ඒක වහනවා. හුස්මට ආය ගන්නවා අර එන විතර්කේ මේ හැමතිස්සම අනිත්‍ය අනිත්‍ය වගේ ඒ විතර්කේ අයින් කර ගන්නවා. ඒ විතර්කෙට හිත යොමු කරන්නේ නැතුව අර අර අර හුස්මට ඒකාග්‍ර කරනවා. දැන් එනේන සිතුවිල්ල ඒව යථාභූතයෙන් දකිනවා නෙමෙයි. ඒ සිතුවිල්ලෙන් මිදෙන එකයි කරන්නේ. ඒක ඒක යට ගහලා අර ටෙනිස් බෝලේ වතුරට හංගනවා වගේ ඒක යට ගහලා අර හැමතිස්සම හුස්මම ඒකාග්‍ර කරනවා. ඒක සමතේ. මෙතන එහෙම දෙයක් කරන්නේ නැහැ. මෙතන අනිත්‍ය අනිත්‍ය කියන එකක් නෙමෙයි තියෙන්නේ. ඔව්. මෙතන තියෙන්නේ ඇත්තටම අනිත්‍ය දකින්න එකක්. ඒකයි යථාභූතව දකින්න ගන්න. ඒ කියන්නේ ඇත්තටම අපිට අපි මේ මේ මෙනෙහි කිරීම ඊටාම් මෙතන කළ යුතු දෙයක්මයි විය යුතුමයි. මේ පිටට එන අරමුණ. ඉති රූපං ඉති රූපං සමුදය ඉති රූපං අත්තගමන්ත කිව්වේ ඕකයි. දැන් ඔකතුමිය කිව්වා මේ සිතක් ඇති වෙනවා සිතක් නැති වෙනවා කියලා. ඔහොම ඉතින් ටෙනිස් බෝලේ වගේ ගැහුවා ආවා කියනවා නම් ඒ නිවන් දැකලා තියෙන්න ඕනේ එහෙනම්. ඒ කියන්නේ එහෙම ලෞකික භූමියේ සිතක් ඇති වෙනව නැති වෙනව. යථාභූත ඥානයක් ඇතර නැහැ. ආ. ඕඩම සිතේ සිත න්යාමයේ තමයි සිතක් ඇති වෙලා නැති වෙන එක. ඒක මේ ඕඩම ඕඩම කෙනෙක්ගේ සත්තුන්ගේ පවාත්මයි. ඒක සාමාන්‍ය සිතක් ඇති වෙලා නැති වෙනවා කියන එක සාමාන්‍ය චිත්ත නියාමයක්. ඒක නෙමෙයි යථාභූත ඥානය කියන්නේ. යථාභූත ඥානය කියන්නේ ඒ ආපු සිත දැකලා සත්‍ය දැකලා ඒ උපාදානෙන් එතන මිදෙන්නේ නැහැ නැත්තම්. ඒක ඒ අතන සිතක් ඇති වෙලා නැති වුණාට නිකන් නැති වෙලා නැහැ උපාදාන වෙලා තියෙන්නේ. මේ යථාභූතෙන් දැකලා නැහැ. මෙතන ලොකු දෙයක් තියෙනවා. මෙතන සංගමුණු දෙයක් තියෙනවා. අපි මේ කියනකටත් වැඩිය මේක ටිකක් සංකීර්ණයි. මෙතන අවස්ථා කිහිපයක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි ඔය අපි කියන්නේ. පළවෙනි අවස්ථාව තමයි මේ සිතේ යථාභූතව දකින්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒක අපි ඒක අපි නොකියුවොත් වරදක් කළා වෙනවා. එයාට මේ එයා දන්නේම නැහැ. එයාට අර අවදිය සිද්ධ වෙන්නේ නැහැ. අවදිය ප්‍රමාද වෙනවා. එයා අවදිය එයාට දුර්වල කොතනින්ද කියලා බැලුවම එයා නැවතත් ආයි කොච්චර දැන් දැන් කොච්චර ඒක මගේ හැරලා ගියොත් හරි නැවතත් ආයි මෙතනට එන්නේ. මෙතනට එන්නේ මොකද මෙතන තමයි වැදගත්ම තැන තියෙන්නේ. හැබැයි මේ සිත් සිත යථාභූතව ඒ කියන්නේ එන එන අරමුණ දැක දකින්න එක ඒක ඒක ඉතාම වැදගත් දකින්න එක හැබැයි ඒ දකින ඒ යම්කිසි අපිටම යම්කිසි පීරියඩ් එකක් මේක අපිට අපි මෙන්න මෙහෙම අපි විවිධාකාර මෙතන කෙනාට කෙනාට වෙනස් පාරුව තම අවශ්‍ය සාදා ගන්නවා වගේ තමයි. ඒ කියන්නේ මෙතන අවස්ථා ගණනාවක් අපි මේ වෙනකොට පැහැදිලි කරලා තියෙනවා එක එක්කෙනාගේ විදිහට අපිත් අතර කරන විවිධාකාර ඒ කියන්නේ අපිට කියා ගන්න බැරි තරම් තියෙනවා. ඒක අපිට කියා ගන්න බැරි තරම් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඒක කියලා ඉවර කරන්න බැරි තරම් තියෙනවා. මේ හිත දකින්න හැටි. දකින්න ආකාර ඒ කියන්නේ එතනට ගෙතනට දක්ෂයෙක් වෙන්න ඕනේ ආකාර. අපෙන් ඇහුවොත් අපි කියනවා 500කට වැඩිය තියනවා කියලා. එහෙමයි. එතකොට අපිට මේවා දේශනා දාන්න වෙනවා 500කට වැඩිය ඔය ආකාර 500ක් පෙන්වන්න ඒ තරම් තියෙනවා. මෙතන ඉතනම වැඩිය ගැඹුරුයි. මෙතන තමයි තියෙන්නේ ඇත්තටම වටිනාම තැනක්. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම දැන් මේ අසාභූතව මෙතන දකින්නවා කියලා එතන එතකොට සිතට එන අරමුණ එයා දකින්නවනේ බාහිර නෙමෙයි හිත නෙමෙයි කියලා දකින්නවනේ. එහෙමයි. දකින්නවනේ එතකොට ඒක මිදෙනවනේ. ඒක හරිනේ. ඊට පස්සේ සද්දයක් එනවනේ. දැන් සද්දෙත් එතන එහෙම දෙයක් නැති බව එයා දකින්නවනේ. දැකලා ඊට පස්සේ ආයි තව සිතක් එනවනේ. එහෙම දකින්නවනේ. දැන් දැන් ඊට පස්සේ අපිටම අතීත දෙයක් මතක් වෙනවා කියලා. ඒකත් ඒ දකින්න විදිය වෙනස් එතකොට. ඒක දකින්නේ මේ මේ අතීතයේ මේ මොහොතේමයි කියලා. මේ මොහොතේ. ඔව් මේ මොහොතේ. එතකොට ඒ අතීත සිතත් එතකොට පළක් නැහැ කියන එක. හරයක් නැහැ කියන එක. එතකොට මේ මොහොතේ වර්තමාන සිතක් දකිනවා මෙතනත් එහෙම මේ වර්තමාන දෙයක්ුත් නැහැ අතීත සංඥාවක්මයි තියෙන්නේ කියලා. නේද? එතකොට දැන් මේ පොත දකින සිතත් එහෙම අතීත සංඥාවක්මයි තියෙන්නේ වර්තමාන සිත. ඔව් ඔව් ඔව්. දැන් එතකොට මෙතන වර්තමානෙකුත් නැහැ. නෑ නෑ. දැන් එතකොට දැන් අපි යථාභූතය දකිනවා කියනකොට ආ මේක බාහිර මේ එහෙම එකක් නෑ බාහිර පොත කියන්නේ මේ මේ හිතන දෙයක් දැන් හිතෙත් පොතක් කියලා දෙයක් නැහැ කියලා දැන් හිත ගියා කියලා හිතන්නේ. එතන අපි හිතන්නේ නැහැ නේද? මේ පොත කියන්නේ අතීත සංඥාවක් කියලා. ස්වාමිනාසික මනට ආපු මන ධම්ම ධම්මයක් දැන් අපිට ඕන උනේ දැන් අපිට දැන් ඔබතුමියට මේ කියන්නේ අවබෝධයට අපිට ඕන උනේ මේ පොත දකින හිත පොතේ මේ මේක බාහිරත් නෙමෙයි හිතත් නෙමෙයි කියලා ඒකේ පැනලා යන්න යෝන උනේ යථාභූතව දකිනවා කියන එක පැනලා යනවා කියන එක දෙකක්නේ. ඒ හිතෙන් ගැලවෙන්න නෝ හදන්නේ. ওই හිතෙන් ගැලවෙලා අපිට මොනවද හම්බුවේ? නැත්නම් මේක ඇත්ත දකින්නටයි දැන් මේ පොත හැදෙන්නේ කොහොමද? අපි බාහිර නෙමෙයි කියලා කොහොමද දකිනවනේ. ඒකේ වරදක් නැහැනේ. හිතෙත් නෙමෙයි කියලා දකිනවනේ. ඒකෙත් වරදක් නැහැ. හැබැයි දැන් මේ මේ මේ ආපු සිතත් එතකොට බාහිරත් නැහැ. හිතෙත් නැහැ. ඒ සංඥාව එතකොට මොකද්ද? ඔව් ඒ සංඥාව ස්වාමීන් වහන්සේ දැන් අපි මන මනට ධම්මයක් ඇවිල්ලා මනෝ විඥානයක් හැදුණු නිසානේ දැන් අපිට පොත කියන එක ඒ මොහොතේ හටගත්තේ මනට මනට හටගත්තේ දැන් මනෝ විඥානේ දැන් මෙතන අනිදස්සන වුණා ඔව් දැන් දැන් ස්වාමීන් වහන්සේ දැන් දැන් එතකොට මෙතන අනිදස්සන වුණාට පස්සේ මෙතන මුකුත් නැහැනේ ශුන්‍යයිනේ ඔව් ඔව් ඔව් ඔව් ඒතර අප්‍රණීතයි ඔව් ස්වාමීන් වහන්සේ ඔව් දැන් එයාට වෙනවා ගැටලුවක් ඊගාව සිතත් ඇති වෙනවා ඊළඟ සිත ඇති වෙනවා ඒකත් දකින්න ඔයා ඔව් එහෙමයි දකින්න ඒකත් දකින්න ඔයා ඒකත් දකින්න දැන් ඒකත් බිත්තිය කියලා දෙයක්වත් නැහැ හිතෙත් නැහැ එතකොට දකින්න ඒකත් අනිදස්සනයි ශුන්‍ය වෙනවා එහෙමයි ශුන්‍ය වෙනවා ඒකත් අනිමිත්ත වෙනවා නිමිත්ත නැති වෙනවා අප්‍රණීත ඔව් ඒතර ඊගාව සිතත් ඒ විදිහට වෙනවා නෑ නෑ මෙතන මෙතන කියන්න යන දේ ගන්න කියන්න යන දේ ඔව් ඔව් ඔව් එතකොට දැන් පොත දකින හිතත් වෙනවා ඊට පස්සේ ඒක අනිමිත්තයි. දැන් බිත්තිය දකින හිතක් වෙනවා. ඒකත් අනිමිත්තයි. මේකේ කෙරවලක් නැහැ එනවා, දකිනවා, අනිමිත්තයි, ශුන්‍යතයි, ආයි එනවා දකිනවා. ඔන්න එතකොට තමයි එයාට ඔහොම බල බල යනකොට තමයි අර අපි කියනවා ඉන්ද්‍රිය ධර්ම දැන් මේක ඉන්ද්‍රිය ධර්මනේ මේ සත්‍ය කියන්නේ සද්ධා කියන්නේ සත්‍ය දකින්න. හිතරේන අරමුණ දකින්න. වීරය කියන්නේ ඒක බලන එක. සතිය කියන්නේ දැන් මේ දකින්න සතියක් දැක්. එන එන එක මිදි මිදි යන සතියක් කියනවා. ඒ සතර වීර සති ඒ සමාධි අනිමිත්ත සමාධි. හරිනේ? පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. හ්ම්. දැන් පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. දැන් මේක තමයි අපි කරන්නේ. අපි කරන්නේ සත්‍ය දකින්න එක. හැබැයි අපිට මේක තමයි අපි කරගෙන යන්නේ. මේකටම දැන් අපි කියනවා එක වෙලාවක් දැන් ඕක භාගයක් අපි තුමු කරා කියලා. අපි හිතමු යා පෑ දෙකක් කරා කියලා අපි හිතමු යා දවසෙම කරනවා කියලා. අපි කියන ඒත් කමන්නේ. හැබැයි යම් මොහොතක් තියාගන්න විවේකී මොහොතක් මේ සිත් එනේන සිතත් අතීත සංඥාවක් නම් මේ හරියට ගලප ගන්න වෙලාවක් තියාගන්න ඒ කියන්නේ ධම්මප්ති ඥානය අර බොජ්ජංග වැඩෙන තැන සති ධම්ම විජය දැන් සතිය ආවනේ මේ ඉන්ද්‍රිය ධර්මෙන් සතිය ඇවිල්ලානේ තියෙන්නේ දැන් ධම්ම විජයට එනවා දැන් බොජ්ජංගයට එනවා දැන් ධම්ම විජේ ඒ කියන්නේ දැන් මෙහා ගන්නවා මේ එතකොට මේ මේ අතීත සංඥාවක් නම් එන්නේ ඒ සංඥා කොහොමද හැදුනේ එතකොට මෙයා ඔක්කොම ගලප ගන්න අර අපි ධර්ම දේශනාව ඔතනින් තමයි වැදගත් වෙන්නේ මේවා ඔක්කොම සංඥා ගුලියක් කියන එක එතකොට යාටම දැනෙන්න ගන්නවා අභ්‍යන්තරයට මේ මේ මුලින් එයා මානසිකාරයක් තමයි කරන්නේ ධම්මට්ඨිත ඥානෙ තියෙන. ඒක ධම්ම ඒ කියන්නේ ධම්මවිජය කියන එක බොජ්ජංගයක් විදිහට ගන්න බෝධිආංග කියන්නේ මේ ශුන්‍යතාවය තමයි බෝධිය කියන්නේ බුද්ධ. බුද්ධ බෝධි කියන්නේ ශුන්්‍යතාවයට බුද්ධ. එතකොට බෝධි අංග කියන්නේ ඒ වෙනුවෙන් යන මගේ මේ අංග ටික. ඒකයි බොජ්ජංග කියන්නේ. වැටේ වැටෙනවනේ. මොකද බුද්ධ කියන්නේ අපරට යන තැනනේ. ශුන්්‍යතාවයේ තියෙන බුද්ධ. එතකොට මේ බුද්ධ තුල ආත්මයක් නැහැ. මෙතන තියෙන මෙතන තියෙන ඒක අපි අවබෝධයක් තියෙනෝනේ බුද්ධ කියන්නේ ආත්මයක් නැහැ. දැන් නමුත් අර ශුන්්‍යතාවය කියන තැන ආත්මයක් තියෙනවා. හබුත් අපි බුද්ධ කියන තැන ආත්මයක් නැහැ. ඔන්න ඔතනයි හොඳින් දකින්න ඕනේ. ඒ කියන්නේ මේ කියන මොහතට අවදිය කියන තැන ඒ කියන්නේ ශුන්්‍යතාවයක් නෙමෙයි. බුද්ධ කියන්නේ. ඒකයි අපි කියේ ශුන්්‍යතාවය නෙමෙයි බුද්ධ කියන්නේ කියලා. බුද්ධක්ෂණය කියන්නේ ශුන්්‍යතාවය නෙමෙයි කිව්වෙත් ඒකයි. මේක ලොකු කතාවක් මෙතන කියනවා. මේක ඇතුලේ තියෙනවා ලියන්න ගොඩක් දේවල් කිව්වේ ඒකයි. ඒ කියන්නේ මෙතන දැන් මෙයා ධම්මට්ටිවිය වැඩෙනවා කියන්නේ අන්න එතනදී තමයි ඒක පන්නරයක් වෙනවා. දැන් මේක පන්නරයක් වෙනවා. දැන් අපි යම් කිසි දෙයක් අපි ආයුධයක් නිතර නිතර භාවිතා කරනකොට මොට්ට වෙනවා. එතකොට ඒක මුවත් තියන්න ඕනේ. අන්න ඒක තමයි ධම්මට්ටි ඥානෙදී වෙන්නේ. ඒ කියන්නේ මෙතනදී මේ ඒ කියන්නේ අපි ඒකයි කියන්නේ යම්කිසි වේකී මොහොත තියාගන්න මේ ධම්ම විජේ සම්පොජ්ජංගි. ඒ කියන්නේ මේ ධර්මය මෙනෙහි කරනවා. ඒ වෙලාවෙදී සිත දකින්න එක නෙමෙයි. ඒ වෙලාව කරන්නේ මේ මේ සංඥා කොහෙන්ද එන්නේ එතකොට? මේ සංඥාත් එතකොට අතීතන. දැන් එතකොට වර්තමානයේකුත් අපි නෑ නෑ අපිට වර්තමාන මොහොතක් යා දැනෙන්න ගන්නවා දැන් මේ වර්තමාන මොහොතක් නැති බව. ඔන්න ඕක දැනෙන්නේ අර හොඳට නිර්වෘල්ව නිදහස්ව මෙනෙහි කරන කොටයි. මොකද අර සිත බලනකොට එහෙම එහෙම එහෙමම දැනෙන්නේ නැහැ. එතකොට මිදි මිදි යනවා සිත ඇත්ත වෙන්නේ නැහැ උපාදානෙන් මිදෙන එක විතරයි සිද්ධ වෙන්නේ. අනිත්‍යතාවයට එනවා. ශුන්‍යයි කියන තැනට එනවා. ඉස්තන්ට එනවා. නමුත් දැන් මෙතන ධම්මස්සී ඥානය කියන්නේ මේක ඥානෙට දැන් දැන් අභ්‍යන්තරයේට දැන් අරවල මානසිකාරයන්නේ. දැන් අපිට දැකලා මිදෙන එක වීරයක් අරගෙන කරන මානසිකාරය. ඒතර ධර්මයේම උපාදාන වෙලා තියෙන කරන වෙලාවේ. ඔය කරන වෙලාවේ සවිතක්කයි සවිචාරය කියන්නේ ඒකයි. දැන් මෙතනදී මේ මෙතනදී කරන්නේ මේක මෙනෙහි කිරීමක්. විදසුන් නුවණ විදර්ශනා ඥානෙට කරන එකක්. මෙතන තමයි අර ඥානෙට මේක දැනෙන්න වෙලාව ගන්න. ඒ කියන්නේ මේක මෙනෙහි කරනවා දැන්. දැන් මෙනෙහි කරනවා මේ මේ මේක එතකොට මේ දැන් වර්තමානයක් නැහැ අපි අතීතෙක ඉන්නවා කියන එක දැන් දැන් මේ සංඥා කලින් පෙර සංඥා. දැන් සංඥාත් නෙමෙයි බලනකොට. දැන් ඉනේ සංඥා කලින් සංඥා ගොඩක එකක් තමයි අපිට එන්නේ දැන්. දැන් මෙතන තියෙනවා අපිට ලියා ගන්න දැන් අර අපිටම නොදැනි ගැහිණු ගැට තියෙනවා. ඒවා අපිට අපිට නොදැනීම ඒ කියන්නේ අපි මේ දැන් සබ්බූපති පටිනිස්සග්ගෝ කිව්වේ ඒ ගැට ලියනවා කියන එකයි. උපාදාන උණු ගොඩක් තියෙනවා. දැන් මේ එන එක ලියලී යන එක වෙනම එකක් නේ. නමුත් කලින් ගැට ගැට තියෙනවානේ දැන් ගොඩක් තියෙනවා. ඒ ගැට ගොඩේ තමයි තියෙන්නේ. දැන් මේක එන්නේ කොහෙන්ද? දැන් එතකොට ඒ එතකොට තමයි අපිට අර අර දැන් අපිත් ඔබතුමියට දැන් අපිත් මේ දේශනා කරන්නේ මේ වගේ කලින් ගලපලා තිබ්බ දෙයක් නේ දේශනා කරන්නේ. මේ શબ્දයයි මේ මේ රූපෙයි එකට එකතු වෙලා මේ කියන්නේ අර දරුවා මෙහෙම අම්මගේ හැඩතල එනකොට ඒකේ එන්නේ රූපයක් නේද? શબ્දයක් නේද? දාට දෙක එකට ඒ શબ્දෙත් එක්කම රූප එනවා නේද? ඒ සබ්ජෙක්ට් එකම එකතු වෙලා නේද රූපේ ඒ විතරක් නෙමෙයි ගන්ධ රස ඔක්කොම එකතු වෙලා නේද දැන් ඇවිල්ලා තියෙන්නේ දැන් අපිට ශබ්දය આવවත් අර ගන්ධයි රූපයි අර වර්ණයි ඔක්කොම එනවා නේද ඒක නේද මේ වෙන්නේ එතකොට ඒ තාමත් ඒකම නේද මේ එකම දැන් අපිට තේරෙන අර සංකාර කියන ගිනි වලල්ල කියන කතාව අර කාටුන් එකක් හැදෙනකොට මේ රූප ගොඩාක් දාගෙන යනවනේ රූප ගොඩාක් දාගෙන ගියාම දැන් අපිට දුවන ළමෙක් පේනවනේ අර අපි කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ පිටු 200ක මතක දුවන ළමයෙක් ඇඳගෙන ඇඳගෙන ඇඳගෙන ඇඳගෙන ගියා පොට්ටේ පිටු පෙරලගෙන පෙරලගෙන යනකොට ඒ ඒ ළමයා නිකන් කාටුන් වගේ දුවන වගේ පෙවුනා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ආත්ම ස්වභාවය දෙන්න හේතුව. මේ අපි කියවනේ මේක ශක්ති ස්වභාවයක් මේ මේ ශක්ති ස්වභාව ස්පාක් එකක් වගේ මේක රුප්පණයක් බුදුන් වහන්සේම දෙන වචන තමයි රුප්පන්තිකෝ ආත්ම රූපං අදේ. බුදුන් වහන්සේ මේ ඔක්කොම කියන්නේ රූපං රූපත්තය සංකතං අபிසංකරෝති. බුදුරජාණන් කියන්නේ වේදනා වේදනත්ය සංකතං අபிසංකරොත්. සංඥා සංඥාත්ය සංකතං අபிසංකරොත්. විඥාන විඥාත්ය සංකතං අபிසංකරොත්. මේ කියන දේවල් බැලුවම තේරෙනවා කාටුන් ඇදෙන ඇතිම තමයි මේ කියන්නේ. මේක බවට නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත අபிසංකරණය වෙලා වෙලා මෙන්න මේ වගේ දෙයක් බවට පත් වෙන හැටි තමයි බුදුන් වහන්සේ කියන්න උත්සාහ කරන්නේ. ආත්මීය පණ එන ගතියක්. තව විදිහකින් කියනවා කරන්ට් එකක් උපදින හැටි. ඒ කියන්නේ අර බඹරයක් කරකවනකොට බඹරයක් දැන් දැන් බඹරේ කරකවුවාම බඹරේ වේගයේ විසින්ම බඹරේට බලයක් අරගෙන කරකිනවා. එහෙමයි එහෙමයි. අන්න ඒ වගේ සීන් එකක් දැන් ඒ වගේ අපිට සාමාන්‍යයෙන් මේක මේක අපිට අර ඒකයි කිව්වේ මෙතන බොජ්ජංග ධර්ම වල ඒ කියන්නේ පේනන තැන ඊටම වැදගත්. ඒ කියන්නේ මේකේ මේ අபிසංකරණය කියන එක. දැන් අපි කියනවානේ පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා. ආනින්න සංඛාර. දැන් අපි කියන චේතනාහම් භික්කවේ කම්මම් වදා. එතකොට මේ මේ චේතනා කියන එක. එතකොට මේ චේතනාවම කර්මය වෙන්නේ. එතකොට චේතනාහම් භික්කවේ කම්මම් වදා. එතකොට මේ චේතනාව දැන් අපි දන්නවනේ මේක දැන් කෙනෙක් මැරුවත් අතින් පයින් මරණ ගන්න නෙමෙයි. ඒක හිතන චේතනාව තමයි කර්මයට විපාක දෙන්නේ. ඒක මෙතන තේරෙනවා මේ ඔක්කොම හිත ඇතුලේ මනෝ විකාරයක් තමයි තියෙන්නේ. එතකොට ඔක්කොම තේරෙනවා දැන් මෙතනින් මේකම තමයි එතකොට කෙනෙක් හදන චේතනාවේ. මරන්නේ චේතනාවයි. ඒතකොට චේතනාවෙන් තමයි ඔක්කොම දැන් මේ මේ සේරම එන්නේ. ඒතකොට හොඳටම තේරෙන වචී සංකාරා එන්නෙත් මෙහෙම. ඒතකොට තේරෙන කාය සංකාරات එන්නේ මෙහෙම. ඔක්කොම චේතනාව තමයි කාය සංකාරා කියන්නේ එළියේ තියෙන එකක් නෙමෙයි. කාය සංකාරات අපි හිතේ තියෙන සංකාරයක්. සංකාරය. ඒක ඒ කියන්නේ වචී සංකාරය. මනෝ සංකාරය. සංකාරයක් කියපේවත් නැහැ කියන එක. සංකාරය තමයි බල ගැන්වීම කියන එක. ඵල ගැන්වීම. ඒකෙන් තමයි අපි ඇවිදින්නේ. අපිට අර අපිට ලොකු හයියක් කරන් තව කෙනෙකුට ගහන්න එන්නේ සංකාරය. ඒක තමයි කාය සංකාර. අර බලේ එන එක. ඒ බලේ එන එක කාය සංකාර. දැන් වචනයක් කියන්න ලොකු අර හයියෙන් શબ્දෙන් කතා කරනත් ඒ සංකාරයට බලයක් එනවා. ඒ සංකාර බල ගන්නවානේ අර බඹරේ වගේ කරකවලා. ඒක නැවත නැවත හිතනකොට හිතනකොට තමයි ලොකු වෛරයක් එන්නේ. ඒක නැවත නැවත හිතනකොට හිතනකොට තමයි ලොකු අර එන්නේ නිවීමක් ආදරයක් ඔක්කොම එන්නේ ඕක. ඔක්කොම දැන් දැන් දැන් මේකෙන් අපිට හොඳටම තේරෙනවා මේක මේ ධම්මති ඥානය කියන එක. එහෙම නැත්නම් මේ බොජ්ජංගවල තියෙන සති ධම්මවිජේ සම්බොජ්ජංගය කියන එක. මේ සති ධම්මවිජේ ඒකත් අපි තියෙන්න ඕනේ. ඒකත් හොඳට හිතන්න ඕන කමක් වීරියක් තියෙන්න ඕනේ. සති ධම්මවිජේ වීරිය අන්න පස්සද්ධිය අන්න ඒ තුල තමයි ඒව සේරම ඒ විසදිලා ගැළපිලා පස්සද්ධියක් එනවා. සති ධර්ම විජය විරිය පස්සද්දි සමාධි උපේක ඒන සමාධියත් හැබැයි අනිමිත්ත සමාධිය අනිමිත්ත අප්‍රරිත ශූන්‍යත සමාධිය මේ මේ බලන්න මේ මේ ක්‍රියාදාමය තුළ එතන සතියට හැබැයි එන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම වල සතියයි හැබැයි මේක එක වෙලාවෙම කරනවා වෙන්නත් පුළුවන් කෙනෙක් එයාගේ දක්ෂතාවය අනුව එක වෙන්න පුළුවන්. දැන් මේ අරමුණක් එනකොටම අරමුණ ඒ වෙලාවෙම ධම්ම විජයත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සංඥාව එන හැටිත් ඒ වෙලෙම සිහි වෙන්න පුළුවන්. මේක මෙතනම ඔක්කොම කුඩු වෙලාම යන්න පුළුවන් ආයේ කිසිම දෙයක් බාහිර උපාදානයක් මොකක්වත්ම සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේම ඒක ඥාණයට දැනෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ට මේ සිතුවිලි කතාව පැත්තක, හිතන කියන එක පැත්තක, දැනෙනවා කියන එක තවත් පැත්තක. දැනෙනවා කියන කතාව තමයි මෙතන තියෙන ඊගාවට දැන් මේකේ අර මේ කෘත්‍ය ඥාණය තමයි මේ කරන දේ. නමුත් කෘතඥාණය තමයි දැනෙනවා කියන එක. කෘතඥාණය කියන්නේ ඵලය. ඵලය තමයි දැනෙන එක. දැනෙන එක තමයි සෝතාපන්න වුණු බවට දැනෙන එක. නමුත් අර පෘථග්ඥානය තමයි මේ මේ හිතට එන අරමුණ දකින්න එක. නමුත් මේ පෘථග්ඥානය වෙනයි මේ මේ මේ දැන් මේ කෘත්‍ය ඥානය තමයි සිතට එන අරමුණ දකින්න එක. කෘත්‍ය ඥානය වෙනයි පෘථග්ඥානය තමයි ඒ අරමුණ දකින්නකොට එන අර අර අර අර ඒ අරමුණේ අරමුණ ප්‍රකට වෙන්නේ නැතුව අරමුණේ මිදිලා අර ශුන්‍ය වෙලා අනිමිත්ත ඒකේ මුක්ම නැති අර අර අර ස්වභාවය එයාට සත්‍යයටම දැනෙනවා අභ්‍යන්තරයට කෙනාම එයාම එයාගෙම අවබෝධයෙන් මිදිලා සංකිතේ නිබ්බිදාය කියන තැන අවබෝධයෙන් මිදිලා ඒකයි අපි කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ රස පටිසංවේදී රස රාගන පටිසංවේදී රාස ඡන්ද රාගයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ වර්ණ පටිසංවේදී වර්ණ රාගන පටිසංවේදී ඡන්ද රාගයයි නැති වෙන්නේ. අරහතන් වහන්සේට රහ නැති වෙනවා. රහ නැතිවීමයි අරහත්වේ. ඡන්ද රාගය නැති වෙන්නේ. මේ ඡන්ද රාගය කියන එක නැති වෙන්නේ ඔය විදර්ශනා මේ භාවනාවෙන් තොරව නැති වෙන්නේ ඔය විදුතුන් නුවණ නැතුව නැති වෙන්නේ ඒක සත්‍යානම් විසුද්ධිය අර විසුද්ධියට විසුද්ධිය තියෙන යනවා විතරයි ඒක සිද්ධ වෙන්නේ. අර සේරම ඇත්ත කරගෙන දිව්‍ය ලෝකත් ඇත්ත කරගෙන නිර්යත් ඇත්ත කරගෙන ඔක්කොම සංකාර ටික සේරම ඇත්ත කරගෙන ළමයිනුත් ඇත්ත කරගෙන, ගෙවල් දොරවලුත් ඇත්ත කරගෙන, <laughs> වාහනත් ඔක්කොම පේන පේන දේවල් ඇත්ත කරගත්ත කෙනෙකුට මේක හම්බ වෙන්නේ නැහැ. එයා හදන්නේ ඇත්ත කරගත්ත දේවල් වලින් කම්තප හොය යන්නේ. අර අපකන දිවනාසේ පිනෝ පිනෝ යන්නයි හදන්නේ. ඉතින් ලස්සන ශබ්ද හොය හොය යනවා, ලස්සන රූප බල බල යනවා. ඉතින් ඒවට අර වහල් වෙලා හිතට වහල් වෙලා යන කෙනා කියන්නේ මේ මේ මේ නිවන් මාර්ගයේ නෙමෙයි, පටිසෝතේ නෙමෙයි. එයා යන්නේ අනුසෝතේ. ඔබට මෙතන හොඳින් දකින්න සෝතාපන්න වෙනවා කියන්නේ මේ මේ මේකෙන් මිදලා සෝතේට එනවා. පටිසෝතේට එනවා. ඊට පටිසංයුක්ත දේශනාවලට අහුම්කන් නොදෙන කිසි කෙනෙක්ට පුළුවන් වෙන්නේ කමක් නැහැ. මේ මේ මාර්ගයට අවදි වෙන්න. කල්යාණ මිත්‍රාගේ පණිවිඩය වන්නේ මේ සත්‍ය ධර්මයේ හෙළි කිරීමයි, ඒ පණිවිඩය දීමයි. දැන් මෙතන ඇත්තටම ඔබතුමියට තිබුණේ ඇත්තටම දැන් එතකොට දැන් මේ අපිට මේ මේ මේ දේශනෙම සම්පූර්ණ භාවනාවක් වෙනවා. එහෙමයි. මේ දේශනේම සම්පූර්ණ මේ බුදුන් වහන්සේ අපිට තේරෙනවා බුදුන් වහන්සේ පටාචාරාවත් නැගණිය අත් දෙක තියාගන්න. දැන් හුස්ම දිහා බලන්න. කලින් ඒ ඔක්කොම අමතක වෙයි නැගණිය. දැන් හුස්මට ආයෙත් අග්‍ර කර දැන් සමාධියයි. දැන් පාවෙනා නේද නැගණිය. දැන් දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයිද කියලා ඔහොම බුදුන් වහන්සේ කියන්නේ නැහනේ. දැන් භාවනාවත් කරලා ඔහොමනේ කියන්නේ. බුදුන් වහන්සේ මෙන්න මේ වගේ බුදුන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරන මේ ලෝකේ සත්‍යයක් නෙමෙයි කියන එක. ඉතින් සත්‍යයක් නෙමෙයි නම් නැගෙනිය කම්පා වෙන්නේ කුමකටද කියන එක. කුමකටද? ඕක කරන්න ඕනේ දැන් මේ ඇත්තටම භාවනා පහ මොකට භාවනා පන්ති හැදුවද කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් අපිට තේරෙන්නේ එකක් ටිකක් හරි ඉස්කෝලේ වගේ හදලා තියෙන්නේ. දැන් වයසට යනකොට කරන්න දෙයක් ඕනි දැම්ම අර කුකුල් මඩුව වගේ අරකට දැම්ම හුස්ම දිහා බලගෙන හුස්ම යනකම් ඒක ඇතුලේ හුස්ම බලන ඊට පස්සේ හුස්ම ගියාම එයා කුකුල් මඩුවෙන් එලට ගියා වගේ එයා ඉවරයි මේ මොකද්ද මේ කරන්නේ මේ අත්‍තරම කරන්නේ මේ ආනිඤ්ඤාපි සංකාරේ ගැට ගහලා පරලෝ යවන එක <laughs> අඩු ගානේ පුඤ්ඤාපි සංකාරවත් ඉතුරු වෙන්නේ නැහැ ওই ටික කරා ඒකනේ අඩු ගානේ අරක හරි තියෙනවා අර ගොල්ලන්ට ඒකත් අර තියෙනවා ආනඤ්ඤාපි සංකාරේ ගැට ගහලා යවනවා කියලා. ඉවරයි එතකොට. වයසට වයසට කියලා එතන ඉවරයි. බෞද්ධ පුදුම විශ්වාසතර වෙලායි. ඒකට හේතුව තමයි මේ සත්‍ය ධර්මයේ ඉස්මතු නොවීම. බුද්ධ දර්ශනයේ ගිලිහි යෑම. බුදුන් වහන්සේ දේශනා කරපු දර්ශනය ඇත්තටම ඉස්මතු නොකර ගැනීම. ඒතරයි ගැටලුව තේරෙන්නේ. ඒකයි කිව්ව අපි කාලයේ වැලිතලාවට සංගව ගිය ඒ උතුම් බුද්ධ දර්ශනය නැවතත් අවදි කරන්නට කාලය පැමිණ තිබේ. ඒකයි අපි මේ වචන කියන්නේ. මොකද මේ අනිත්‍යයේ දිරිමත් වීම අනිත්‍යයට සත්‍ය අවදි කරන්න අනිත්‍යයටත් ඒ අය ආයතු මාවත පෙන්වන්න ලිපිනේ පෙන්වන්න මේ ධර්මයයි අපිට වැදගත් වෙන්නේ මේ ධර්මයයි අපිට නැති වෙලා තියෙන්නේ මේ ධර්මය දැනගත්තොත් අපිට මේ ගැටලු කිසිවක් නැහැ මරණයක් කියලා දෙයක් නැහැ දැන් මේ ඔක්කොම තියෙන්නේ අර අර අතර තියෙන අර අර අර අර ධම්මට්ටි ඥානෙ තියෙන. ඒ කියන්නේ දැන් මරණයක් නැහැ කියන එකත් අපි මෙනෙහි කරන්න එපා. ඒක මෙනෙහි කරන්න එපා. දැන් මරණය කියන්නේ කිතුවිල්ල. දේ දරුවා පොත කියන්න සිතුවිල්ල. එතකොට මේවා සංසාර. ඇත්තටම මේ ෂණේ විතරයි. මේ ෂණේ උස්ම මේ ෂණේම සිත ඇති වෙනව නැති වෙනව. ඊගාව ෂණේ අලුත් මේ ෂණේ විතරනම් ඒකත් අතීත සංඥාවක් නක්. දැන් ඊගාව ෂණේත් එහෙම දෙයක්වත් නැත්තම්. දැන් මරණය කොහෙද ඉන්නේ දෙක එක දිගට ඉන්න සිතක් නැහැනේ කොහෙවත්. ඒක එක පෙළකට තමයි අපි අර කිව්වේ අවුරුදු 5 බෝනික්ෙක් ගැන හිතනවා. අවුරුදු 10 පහේ ශිෂ්‍යත්ව ගැන හිතනවා. අවුරුදු මේ 15 දී O level A level ගැන හිතනවා. අවුරුදු 20 දී ගෑල්ලා පිරිළමයි ගැන හිතනවා. අවුරුදු 30 දී දරුවෝ ගැන, ගෙවල් දොරවල් ගැන, වාහන ගැන, සල්ලි ගැන හිතනවා. අවුරුදු 50 55ට වෙනකොට මුණුබුරෝ ගැන හිතනවා. අවුරුදු 60 70 වෙනකොට දිවි ලෝකේ ගැන හිතනවා. එතන එතන පිටිවිලි යන හැටි පෙන්වන්න තමයි ඔබ කඩ කඩ නිකන් ඔය සම්දිස්ථාන ටිකක් කරලා පෙන්නුවේ නැත්තම් ඔක දිගට ඕන ඕ එහෙම මෙනෙහි කර කර කතා කරන්න පුළුවන් ගොඩාක්. එතන මේ සිත නෙමෙයිනේ හෙට තියෙන්නේ. දැන් එතකොට එතනක් තියෙන ඒෂණේ විතරයි. එතකොට මේ මොහොත මේ මොහොත විතරයි කියන තැන මේ මොහොත මේ මොහොතට අවදි වෙනවා කියන තැන සිතුවිලි ඇත්තටම සිතුවිල්ලක් නෑ දැන් අතීතයක් නෑ මේ මොහොතේ. අනාගතෙත් නෑ මේ මොහොතේ. වර්තමානෙත් නෑ මේ මොහොතේ. හැබැයි මේ මොහොතේ එන අරමුණක් නෑ මේ මොහොතේ. ඒ විතරක් නෙමෙයි දැන් මේ මොහොත තුල කාලෙකුත් නෑ. තු අකාලිකයි. තුන් කාලෙම නෑ. ඉතින් මේ මේ මොහොතේ ඒ සාන්දිටික Tamanටමයි. සාන්දිටික අකාලික ඕනනම් අර ලුණු අර කාට හරි එන්න ඇවිල්ලා කාලා බලන්න කියන වගේ මේකත් ඇවිල්ලා ඔබට බලන්න කියන තමයි වෙන්නේ. මේක ඇත්ත නෙවෙයිද කියන්නේ. එතකොට ඒ පාස්තික ඕපනායක පච්චුප්පන්න ප්‍රත්‍ය උප්පන්න මේ මොහොතේම මේ මොහොතේම දකින්න ධර්ම. ඇති වෙන ඇති වෙන ධර්මතාවයක් දකින්නේ. ඇති වෙන ඇති වෙන ධර්මතාවයක් තුළ දෙයක් නැහැ. ඊළඟට බලන්න දැන් දෙයක් කියනවාද? දැන් පොත කියලා දෙයක් නැහැ. මේස කියලා දෙයක් නැහැ. දැන් එක දැන් ඔබතුමිය කියන එක නමක්වත් දෙයක් නැහැ. දැන් ඔය කියන එක එකක්වත් දෙයක් කියනවාද? නෑ නෑ. ඒක වචනකවත් දෙයක් කියනවාද? නෑ නෑ නෑ. ඒ දෙයක් නැහැනේ. දැන් මේ ධර්මයේ තුල දෙයක් නැහැනේ. ඒකයි මේ ධර්මය කියන්නේ. ධර්මය කියන්නේ දෙයක් නැති බව. දැන් මේව මෙනෙහි කරන්න ඕනි. මේව අර සිත දකින එක වෙනම වෙනම ප්‍රතිපදාවේ වෙනම අපි එක මේක කිව්වේ මේක තියනවා කියලා එක එක ස්වභාව. මේක තවත් ගැඹුරුයි. මේක මේක ගොඩක් මේව කතා කරන්න තියෙන දේවල්. ඒ කියන්නේ බලප ගන්න ඕනේ. සමහරු හිතනවා ආ මේ හිත බලන්නයි තියෙන්නේ. දැන් හිත බලන එකයි ඇත්තටම ස්කන්ධයේ උදේවය තමයි දකින්නේ. හිත දකින්නවා කියන්නේ ස්කන්ධයේ උදේවය තමයි. ස්කන්ධය තමයි අරමුණ කියන්නේ. එනේන අරමුණ සත්‍ය දැකලා මිදෙන එක තමයි ආරේකාන්ත සීලය කියන්නේ. උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ. ස්කන්ධයේ උදේවය දකින සීලය කියන්නේ. ඒ පිටට එන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ ඒකම තමයි. ඔය අපි සරල කළා කියන්නේ. හ්ම්. නැත්තම් ඔය සාමාන්‍ය මිනිස්සුෙකුට ඕක තේරෙන්නේ නැහැ නේ. අර ගොඩක් අර බරබර වචන දාලා අන්තිමට ධර්මයේ එතනටනේ ගෙනින් තිබ්බේ තේරෙන්නේ නැති තැනටනේ. දැන්ට දැන් ඔය සරල කළා ගත්තාම ඕන කෙනෙකුට තේරෙනවා. හ්ම්. නැත්තම් ওই ටික හොඳට ගලප ගන්න ලේසි වෙන්නේ නැහැ කාටවත්. හ්ම්. දැන් එතකොට තේරෙනවා මේ මෙතන මේ මේ එනේන අරමුණ දැකලා මිදෙනවා කියලා ඒකම නෙමෙයි අපේ මග. අපේ මග තමයි අපේම අර අර ආශ්‍රව කෙලෙස්. අර ලෝකෙට තියෙන අර වටිනාකම. එහෙම නැත්නම් ඇලෙන ගතිය, ගැටෙන ගතිය, අර කේන්ති යන ගතිය, අර ඒව නිවෙන එක. ඉරිසියා, වෛරේ, ක්‍රෝධේ, මේ රාගේ මේවනේ අපි පිච්චි පිච්චි ඉන්නේ. එතකොට මේ නිවෙන එක තමයි නිවන කියන්නේ. ඒ කියන්නේ අපේ මේ ඉරිසියාවද ඉරිසියා වෛරය ක්‍රෝධය එහෙම නැත්නම් ලෝභය දේශය මෝහය මේ ලෝභ මෝහනේ මේ මේ මේ ඔක්කොම සංකුලනය කරලා ගත්තාම එකට ගත්තාම කැටි කරලා ගත්තාම ලෝභය දේශය මෝහය දැන් මේක තමයි මේ කරන මේ කරන හැම දෙයකින්ම අවසානයේ කෘතඥානය කියන්නේ අපිටම දැනෙනවා අපේම ඥානෙටයි දැනෙන්නේ ඥානෙ කියන්නේ සිතුවිලි නෙමෙයි ඥානෙට විමුරා වගේ දැනෙනවා මේවා සේවි කියන යනවා ඒකයි ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ. එහෙමයි. ඒකයි ආසවක්ඛ්‍යා ඥානය. හැබැයි මේ ආසවක්ඛ්‍යා ඥානය පහළ වෙන්නේ නැහැ. අර ත්‍රිවිද්‍යා නැතුව. ඒ කියන්නේ පුබ්බේනවාසානුස්සය ඥානය තියෙන්නම ඕනේ. චතුප්පාද ඥානෙ තියෙන්නම ඕනේ. නැත්තම් මේ මොහොතට අවදි වෙන්නේ නැහැ. මොහොත කියන එක අර දැන් මොහොත කියන එක නැතුව නෙමෙයි. සාමාන්‍ය ඕනම කෙනෙක්ගාව තියෙනවා. නමුත් එතන සිහියක් පවත්වන්න ඕනේ අවදි වෙනවා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ සිහියක් පවත්වන්න ඕනේ. දැන් ඔබතුමියටම දැනෙන දැනීම මේවා සේර දකින්නකොට තමයි ඇත්තටම ඒවා සේරම දැන් ඉස්සර තරම් කේන්ති යන්නේ ඉස්සර තරම් ලෝකෙට බැසගෙන නැහැ කම්පණය වෙන්නේ නැහැ දැනෙන ඒ ඒ මිදි මිදි මිදින අර ඉස්සර වගේ දැන් මොන හරි අත්දැකීමක් වෙන්න ඕනේ ඕක ඕක දැකේ කෝප්පයක් වැටිලා කුඩු වෙනකොට කැලිටිකස් කරා මුත් කියන්නේ නැහැ දරුවෙකුටවත් බනින්නේ නැහැ ආ පුතේ ඒක සාමාන්‍ය ඒක ස්වභාවය ඒක තමයි කියලා ඒ සාමාන්‍ය විදිහට hina වෙලාම ඉන්නවා කෝපයේ බිඳුනා කියලා එහෙම අර ඉස්සර තරම් එහෙම යන්නේ නැහැ දැන් සමාජ කියන ලොකුම දේවල් දැන් ওই විසාකාව පෙන්නන්නේ මේල පළඳනාව නැති වුණා කියලානේ ජේතවනාරාමේ ඒ නැතුව විසාකාව ඉතින් යන්නේ නැහනේ මේ එහෙම මේ මේ නෑ විසාකාව ඒකම එහෙමම නැති අත්තරලම දානවා මේල පළඳනාව ජේතවනාරාමේ පූජා කරලා අත්තරලම දානවා ඒකෙන් මේ ආ පූර්වාරාමයේ හදන්න අර ඒ මුදලුයි අර මේ නේ අර පූර්ව කියන්නේ විසාකාගේ මේ මේ මොනවාද සාපරිසානේ ඔව් ඉතින් ඒ ඒ වගේ අපිට පුළුවන් දත් හරින අපිට දැන් මොන හරි අපි හිතමු අපේ රත්තරන් බඩුවක් නැති වෙනවා අපි හොරාව අල්ලලා පොලිසියට බාර දීලා ඌ 30000ටත් අරලා නවත්තන්න හදන්නේ ඒ විසාකාවේ දැන් ඉන්න විසාකාලා එහෙමනේ ඒ දැන් මේ දැන් ඒක හොරු වෙන්නේ විසාකවල ඒ රත්තරන් බඩුවල ඒක දක්වරින්නේ නැහැ රත්තරන් බඩු තියෙනවා ඉතින් ඒක උප්පණේ වෙනවා නෙවෙයි ඒක තියෙනේවට නේද ඔව් අපිට තේරෙනවා සමහර ටීවී වල නිවුස් වල එහෙම අනේවට සමහරලාට ගෙදර වාහන තුන හතර තියෙනවා යන්නේ ඉතින් ඔක අත්තරගන්න එකක් අත්තර ගන්න බෑ යාර අයියෝ ඉතින් නෑ ඒ ඒ බාහිරින්නේ නමුත් මෙතන තියෙන සිත අභ්‍යන්තරයෙන් අත්තරියොත් තමයි බාහිරින් අත්තරේ ඉතින් අත්තරියොත් දැන් බාහිරින් අත්තරේ නෑ මේ වගේ දැන් මෙතන තියෙන කතාව ඊටාම ඇත්තට මේ අත්හරින සේරම දූ දරුවෝ ගෙවල් දොරවල් බුදුන් වහන්සේ රජකම්ම පවා මෙහෙම සිටුවරු සිටුකම් අත්හැරියේ නේ රජවරු රජකම් අත්හැරියේ අයි මේ අයි මේ ඒ කියන්නේ සිත අභ්‍යන්තරයට සත්‍ය වැටුණාට පස්සේ මේවා එකක්වත් පළක් නැති බව වැටහෙනවා වැටහෙනවා හැබැයි මේ අවබෝධය ඇතිව විසාකාව වගේ කටයුතු කරන්නත් පුළුවන් අර උග්‍රසිටුතුමා වගේ අනාගාමි. උග්‍රසිටුතුමා අනාගාමි කියන්නේ ඔක්කොම අවබෝධ කරගෙන ඉන්නේ. අරහත්ත්වයේ විතරයි තියෙන්නේ. හා. ඒ කියන්නේ සියල්ල අවබෝධ කරගෙන ඒ විදිහටම කටයුතු කරන්නත් හැකියාව තියෙනවා. හා. ඒක ඒක මේක අවබෝධ කරගත්තයි කියලා තමයි මැරෙන්නේ නැහනේ. සම්මුතිය තුල කතා කරන සම්මුතිය මිනිස්සුෙකුට අපි තේරුම් ගන්න මේ බය වෙන්න එපා. මේ නිවන කියන්නේ බිල්ලෙක් නෙමෙයි. මේ ඔයා මැරෙන්නේ නැහැ නිවන් දැක්කා කියලා. මේ ඔයා පොඩ්ඩක් සත්‍යවබෝධ කරනවා විතරයි. ඔයාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාට මහා සුවයක් දැනේ. ඔයා ওই ගිනි ගෙන ඉන්න ගිනි ගොඩෙන් නෙවෙයි. ඔයාගේ ඔය කියන මොනවා හරි වෛර ඉරිසියාව ඒව සේරම තුනී වෙයි. ඔයාට මහා සාන්ත සුවයක් දැනේ කියලා කියන්න පුළුවන් නේ. නෑ අනේ ඒක නෙමෙයි විකල්පයක් තියෙන. ඒක සාධිතික නැද්ද නේ? ප්‍රත්‍යක්ෂ ධර්මයක්. <laughs> දුක නැති වෙන එකක් නෙවෙයි දායක දුක මෙතන ඔබතුමියට පැහැදිලි කරපු කාරණාව ඉතාම වැදගත්. මේ මෙනෙහි කිරීම වැදගත් කියන එක. මෙතනදී ඉස්මතු කරන්න උත්සාහ කරේ අපි හිත දකින්න එක යම් පීරියඩ් එකක් දවසේ කරනවා වගේම යම් කිසි පීරියඩ් එකක් තියාගන්න ධර්ම ශ්‍රවණය කරන්න ඒ ධර්මය අහන ධර්ම මෙනෙහි කරන්නත් වෙලාවක් තියාගන්න. සමහර අය බණ අහනවා තියාගෙන අපිට අපිට දැන් කතා කරාම කියනවා ස්වාමීනි අපි උදෙත් බණ අහනවා දවලුත් බණ අහනවා මම හිත දකින්න වෙලාවට ස්වාමීනි බණ බණ අහන්න එපා ස්වාමීනි ධර්මයේ ඉස්සලා හදනවා ධර්මයේ තහන්න ඕනි තමයි නමුත් දැන් වයසට යනවානේ දැන් <laughs> බණාලා හිත දකින්නේ කවද්ද කියලා <laughs> එතකොට තේරෙනව නේද මේගොල්ලෝ උපාදාන කරගන්නවා කියලා හැම එකම සමහර අය හිත දකින්න එක උපාදාන කරගෙන ඒකට අපිට වරදක් කියන්න බෑ මොකද මේක ප්‍රතිපදාව නමුත් ඒකත් උපාදාන කරගෙන ප්‍රතිපදා උපාදාන කරගෙන. අන්තිමටම දැන් සමහර අය බණ අහන්නේ දැන් බණ ආවා ඇති. දැන් මට බණ දන්නවා දැන් ධර්ම. දැන් මම ප්‍රතිපදාව දැන් මම හිත දකින්න එක විතරයි කරන්නේ. ඔය එක අන්තයකට ගියොත් මේ මාර්ගේ වැහෙනවා කියලා අපි කියන්නේ. අපි කියන්නේ ධර්ම ශ්‍රවණය කරන්නත් අපිට ඕනි යම් කිසි හදාගන්න කියලා යම් කිසි වෙලාවක්. ඒ වගේම මෙනෙහි කරන්නත් වෙලාවක් හදාගන්න කියලා අපි කියන්නේ. ඒ වගේම සිත දකින්නත් තමන් ඒක හැම මොහොතෙම සිත පේන එක සාමාන්‍ය දියුණුව තුළ සිද්ධ වෙනවා. අපි නෑ කියන්නේ නමුත් අරවත් අපි කළ යුතුයි කියන එකයි කියන්නේ. මොකද අර ආනන්ද හාමුදුරුවෝ වීර්ය අරගෙන සක්මන් භාවනා කරාට රහත්ුන්නේ නෑනේ. නේද? ආනන්ද හාමුදුරුවෝ අද රැය වෙනකන් අපි දන්නවා මේ ඔය මැදියම ඔය සක්මන් භාවනා කළා අලියම අත්හැරලා දානවා රහත් භාවයේ සක්මන් භාවනා කරාට රහත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අත්හැරලා දාලා සතපෙන්න යනවා. සැත වෙන්න යනකොට අර ඇලවෙන්න යනකොට අර අත්ත අර අර භාවනාව උපාදාන වෙලානේ තියෙන්නේ. ඒක උපාදාන වෙලා තියෙන්නේ. අර ගන්නේ අර අපි සිත දකින මේ ප්‍රතිපදාව උපාදාන වෙනවා කියලා මේ කියන්නේ. එහෙමයි. ඒක අපි ධර්මයේ තමයි. සිතින් මිදෙන මාර්ගය තමයි. නමුත් ඒක උපාදාන. ධර්මයේම උපාදාන කරගෙන අපි ඉන්න බව අපි දන්නේ නැති කාරණේ. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මෙන්න මේ වෙනස් වීම ටික වටිනවා කියලා. මොහොතක් ඉන්න ඕනේ විවේකීව. ඒ කියන්නේ සිත දක්නවා කියලා එහෙම භාවනා කරනවා කියලාත් නෙමෙයි, ධර්ම කටයුතුත් නෙමෙයි, සහැල්ලුවෙන් ඉන්න මුකුත්ම නැතුව. ඒ කියන්නේ එහෙම හිතට බරක් දෙන්නේ හිතට හිතට ආතතියක් දෙන්නේ ඒ උපාදාන වෙන බව දන්න නිසා එහෙම කියන්නේ. එහෙම කියන්නේ අපි මේ මේ මනස ක්‍රියාත්මක වෙන හරි මනස රිද්දලා මනසෙන් මිදෙන්න බෑ. මනසට වද දීලා මනසෙන් මිදෙන්න බෑ. බොහොම මම හිතට නොතලා අර අර කියන්නේ මලට නොතර ඒ වගේ කතාවක් කියනවනේ අන්න ඒ වගේ මේක මේ සිතට බොහොම නොදැනෙන සිතින් මිදෙන වැඩක් කියලා අපි කියන්නේ. ඒක ඒ කියන්නේ මේ ඇත්තටම සිතට වද දෙන්නේ නැතුව තමයි මොකද සිතට වද දුන්නොත් උපාදාන වෙනවා. ඩාඩිය පෙරාගෙන අපි එහෙම හිතුවට එහෙම එහෙම වෙන්නේ නැහැ. එහෙම නිවන් දකින්න බෑ. ඉතින් මිදෙන එක අධ්‍යාත්මික කටයුත්තක්. අතින් වතුරේ බෝලේ ඔබාගෙන ඉන්නා වගේ තමයි. ඔව් ඒක ඇත්තටම හරි ඔබතුමිය කිව්වා. අතින් බෝලේ වතුරට ඔබන් ඉන්නවා වගේ. එතකොට තමන්ම දන්නේ නැහැ තමන්ගේ ස්වභාවය මොකද්ද කියලා. මේවා හඳුනාගන්න. ඒක තමයි අපි කියන්නේ මේක පාරුව හදපු පාරු නෑ මහණෙනි පාරුව සාදාගෙන ආයතුයි කියලා. ඔහොම කියන ලොකු හේතුවක් තියෙනවානේ. ඕක හොඳට වැටහෙනවානේ. ඇයි එහෙම කිව්වේ බුදුන් වහන්සේ? ඒ කියන්නේ තම තමන්ගේ ඒ ඒ පුරුදු වෙනස් පුරු පුරුදු වෙනස් සංඥා වෙනස් ඒ ඒ සංඥා ඉස්මතු වෙන සමහර වෙලාවට දරුවෙක් දරු සංඥා සමහරට දරුවෝ දරුවෝ නැති කෙනෙක් ඉන්නකො සමහර වෙලාවට මිල මුදල් සමහරට සල්ලි නැති කෙනෙකුට ඒ ඒක එච්චර ඇලෙන්නේ නැහැ උපාදාන වෙන්නේ නැහැ සල්ලි නැති නිසා ඒ වගේ හුරු පුරුදු තියෙනවා සපවත් ජීවිත ගත කරපු අය ඉන්න පුළුවන් එතකොට දුකෝභෝගී නැති නිකන් කර්කශ ජීවිත ගත කරපුවා ඉන්න පුළුවන්. ඒවට ගැටුණු අය ඉන්න පුළුවන්. ඒවට නොගැටුණු අය ඉන්න පුළුවන්. මේ විවිධාකාර සංඥා ගුලියක් මේ අපි හිත කියන්නේ. ඒක කෙනාට කෙනාට ඒ ස්වභාව අනුව සකස් වෙන්නේ. ඒ අනුවයි නානත්ත් කාය නානත්ත් සංඥා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ පාරුව තමන්මයි සාදා ගන්න ඕනි කියන්නේ ඒකයි. කල්‍යාණ මිත්‍ර පණිවිඩය දෙනවා විතරයි කියන්නේත් ඒකයි. මහණෙනි මම ජේතවනාරාමයට යන පාරක් කියයිද එන ආකාරයක් කියයිද ඔවුන් වෙන කොහෙවත් යන්න මම කුමක් කරන්නද ආනන්දේ කියලා අහන්නේත් ඒකයි. මේක අතින් අරගෙන යන්න බෑ. එහෙනම් දෙව්දත්ව අරන් එනවනේ බුදුන් වහන්සේ. මම අරගෙන යන්න බෑ. මොකද එයාගේ සංඥාව වෙනස්. මුලින්ම වෛද්‍ය සංඥාවක් ඇති කරගත්තා දෙව්දත්. වෛර්ය සංඥාව ඉතින් එයාගේ පෙර සංඥාත් එක්කම තියෙන බව ඉතින් ධර්මයේ තුල සඳහන් වෙනවා. ඉතින් ඒවා අපිට ඒවා මේ බුදුන් වහන්සේ පෙන්වන දේවල් ඉතින් ඇත්තටම ඒ වගේ තමයි අපිත් මේ කියන්නේ. අපේට පාරුව තමන් හදන්න ඕනේ. ඒ කියන්නේ තමන් ඇල්ලුවොත් දැන් තමන්ටයි පේන්නේ. තමන් ඇලිලා තියෙන කොතනද? තමන්ට ආත්මයේ ඝනව දැනෙන තැනයි ඒ ඇලින තැන. ආත්ම සංඥාවෙන් ගිලිහෙන්න බෑ. ආත්ම සංඥාව ඝනට තියෙන්නේ කොනනවද? ආත්ම සංඥාව සුකුමව ගිලිහෙන්නේ මොනවද පහසුවෙන්? ඒව තමන් තමයි අවබෝධයක් තියෙන්නේ. හිත දකින්නවා කියන එක හිත දකින්න එක වගේම අර අර ඥාණයටයි ඕක දැනෙන්නේ. ඥානයටයි දැනෙන්නේ මේ මේවට ඇලිලා තියෙන්නේ. මේවා ඉස්සර ඇලිලා නැහැ. ඒවා දැනෙන ඒවා. ඒවා කාටවත් කියන්න බෑ. හ්ම්. අර ඒකට ඥානය තමයි මේ ගමන යන්නේ. ඥායත් අධිගමයි කිව්වේ ඒකයි. ඥානය තමයි නිවන් මාර්ගය. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ ආරම්භයේ සම්මාදිට්ඨිය වෙන්නේ එතනින්. ඒ කියන්නේ නාම රූපවල ආරෂ්ඨාංග මාර්ගයක් නැහැ. අවිද්‍යා භූමිය තුළ ආරෂ්ඨාංග මාර්ගයක් නැහැ. ඒ කියන්නේ මේ අපි පෘථග්ජන භූමිය ආරෂ්ඨාංග මාර්ගයක් නැහැ. ආර්ය කියන්නේ මේ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ. ඒ කියන්නේ අවදිය. අවදිය තුලයි ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන්නේ. එහෙමයි. ඒ අවදිය තුලයි එතකොට නාම රූප වල අවිද්‍යාව භූමියේ කොහොමද සිතුවිලි? සිතුවිලි වල ආරෂ්ඨාංග මාර්ගයන්නේ ඒක මිත්‍යාත්මික භූමිය. සිතුවිලි කියන්නේ මිත්‍යාත්මිකයි. ඒක ඒක විඥාන මායාව ඇතුලේ රැවටිලි ගොඩක් මැද්දේ කොහොමද තියෙන්නේ සම්මාදිට්ඨියක්. ඒක නෑ. ඒකට ආර්ය භූමිය කියන්නේ සම්ම මෙන්න මෙතන මිදෙන තැන. ඒ කියන්නේ පච්චේ පරිග්ඝා ඥානෙ මිදෙන තැන. ඒ කියන්නේ සිතුවිලි වලින් මිදෙන තැන. මෙන්න මේ දැනෙන දැනීම ඥාණයට දැනෙන දැනීම ඔස්සේ යන්නේ ගමන. ඒ ඔස්සේ තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. එයා දන්නවා ඒ සම්මා සම්මා කියන වචනේම තේරුම අර සිතුවිලි වලින් මිදලා සිතුවිලි වල රැවටෙන්නේ නැහැ. එතකොට එක්කම තමයි ඒ සම්මා ආජීවය. දැන් එතකොට එයා එයා ශරීරය නඩත්තු කරන්නේ, එයා රස්සාව කරන්නේ, දරුවෝ නඩත්තු කරන්නේ, ශරීර මේ ඔක්කොම හැමදේම කරන්නේ අර අර සම්මා ආජීවය කියන්නේ එයා එයා මේ මේ අර අරමුණේ தත්ත්වය දැකලා මිදෙන්නේ. මේ මේක තාම තියෙනවා. එයා දන්නවා ආත්මය තාම තියෙනවා කියලා. ආත්මයෙන් ගිලිහෙන්න නම් මේ ශරීරය නඩත්තු කරන්න ඕනේ. ශරීරේ පවත් දැන් ශරීරය පවත් ශරීරේ නඩත්තු කරන්නේ නැතුව සතෙක් වෙලා ඉපදෙලා මේක කරන්න බෑනේ. දැන් මේ මනුස්සභාවයේ මේ මනුස්සභාවය යාට සෑහෙන වටිනවා. මොකද දැන් මේක අඳුරගත්තා. අඳුරගත්තා එයා සම්මා ආජීවයට දැන් එනවා. දැන් ඒක පරිස්සම් කරන්න උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි තාම විහෙරණේ තාම rahat වෙලා නැහැ. තාම කෙලෙස් තියෙනවා. කෙලෙස් තියෙනකන් එයා දන්නවා භයානකම කොයි මොහොතේම හුස්ම ගියොත් දුගතියට වැටෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි අසුචි පොඩ්ඩක් තිබ්බත් ගදයි මහණෙනි කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ඒක ඒ සම්මා දිට්ඨිය තුළ එයාට ඒක ඥානෙට එනවා. එයාට එයා ඒ එනවා මේකෙන් මේකෙ මිදෙන්න ඕනි කියන එකම එනවා. මිදි මිදි යනවා. ඒකයි මේ අකුප්පා චේතෝ විමුක්තිය කරා යනවා කියන්නේ ඒ කියන්නේ මේ බාහිරට ඇලෙන ගැටෙන එක දැක දැක මිදි මිදි යන තන අකම් කම්පන වන ස්වභාවයෙන් මිදිලා අකෝ අකම්පිත ස්වභාවය කරාම එනවා කියන එකයි කියන්නේ. අකෝපත්ත විමුක්තිය කියන්නේ ඒක චිත්ත විමුක්තියක් කරා යනවා. ඒකයි මේක විමුක්ති මාර්ගයක් වෙන්නේ. ඒකයි මෙතන වීතරාගී වීතදේශී වීත මොහි ගමන සමයි නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිසග්ගාන පස්සේ කියලා යන ගමන. එතකොට ඒක තමයි සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත ඒ කියන්නේ මොන කටයුත්ත කළත් එයා රෙදි හේදුවත් වැඩ කරත් රැකියාව කරත් මොනවා කරත් එයා යන්නේ සිත දැකලා මිදෙන මගමයි. හැබැයි ඒ තුල එයා මිදි මිදි ඥාණයට ඥායස්ස අධිගමාය ඥාණය තුල එයාට දැනෙනවා. එයා එයා සකස් කරමින් යනවා ගමන. සම්මා වායාම ඔස්සේ යනවා. එයා සම්මා සමාධියටම යනවා. අනිමිත්‍ය සමාධිය තුල ඒ අරහත් සමාධිය කරා යන ගමන. හැබැයි මේකේ මුලින් තියෙන විහරණේ. විහරණේ කියන්නේ මේක අපි අපි පෙන්නවා කෘතඥානය පෙන්නවා. මේක පෙන්නන තැන අපි පෙන්නවා කෘතඥානය කියලා. ඒක සිතේ දකින්න තැන ප්‍රතිපදා කෘත්‍ය ඥානය කියලා පෙන්වුවා. ඒ වගේම ඥානය ඔස්සේ මේ දැනෙන දැනීම ඔස්සේ තියෙන අධිකමේ ලබන එක කෘතක් ඥානය කියලා පෙන්වුවා. ඒක හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලාත් කිව්වා. නෑ නෑ. සමන්ත දැනෙනවා හැබැයි මේ කෙලෙස් ෂේ වෙනවා කියලා ප්‍රඥා ඥානෙ තියෙනවා. හ්ම්. කුබේන වාසානුසය ඥානෙ පෙන්වුවා. චුතුප්පාත ඥානෙ පෙන්වුවා. ෂනේ මොහොතට අවදි වෙන්නේ දෙකම අවශ්‍යයි කියලා පෙන්වුවා. හැබැයි ආසවක් ඥානෙ දිගටම ගෙනියනවා කියලා පෙන්වුවා. අරහත්ත්වේ කරාම. එහෙමයි. ආසවක්ඛ්‍යා ඥානය තමයි මෙතන ඇත්තට වැදගත්ම තැන. ආරම්භයේ ඉඳන් එක තියෙනවා. කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරන්නේ කොයි මොහොතේද? ඒ සත්‍ය ධර්මයක්ද? එතනින්ම දික්ඨිච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමසුිනේ ගේදා නහි ජාතු නැවත උපද උපත්මක් පැවැත්මක් නැහැ. ලෝකයක් නැහැ කෙනාට. ඒ ධර්මය ඇහෙන මෙයාට ඇහෙනවා ධර්මයක් ලෝකයක් නැති ධර්මයක්. එහෙනම් ඉපදෙන්න තැනක් නැහැ කියලා ඒ ඉපදෙන්න තැනක් තිබ්බොත් තමයි සංඥාවක් තිබ්බොත් තමයි නැවත සකස් වෙන්න හේතු වෙන්නේ. දැන් ලෝකයක් නැති බව දැනিলা ඉපදෙන්න හේතු තේද නෑ නේද? නෑ නෑ නෑ. ඒක තමයි. දැන් ලෝකයක් දැන් අවසාන සුසිත කියලා හිතන්න. දැන් මේ අවබෝධය තියෙන කෙනෙක්. දැන් සාමාන්‍ය අසුතවත් පුතග්ජන කෙනෙක්. ලෝකයක් ගැන ඇලි ඇලි ගැටි ගැටි ඉන්න කෙනෙක්ට එන සංඥාව අවසාන මොහොතේ ලෝකයක් ගැන එන්නේ. එන්නේ. ඉතින් ඒක තමයි අර ගති නිමිත්ත කම්ම නිමිත්ත ඉතින් කුරුදු කරොත් එකක් ඇවිල්ලා ඉතින් යනවා කොහේ හරි. කියන්නේ සංඥාව සකස් වෙනවා සංඥාව සකස් වෙනවා. මෙතන දැන් මේ ලෝකයක් ගැන කිසිම සංඥාවක් නැතුව ලෝකෙක උපදින්නේ නැහැ. ඒකයි නහජාත් ගබ්බසෙයම් පොනරති කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන තියෙන්නේ සුද්ධ වෙලා චිත්ත මෙතන විසුද්ධියක් කරා යන ගමනක් එයාට සුද්ධාවාසයි හිමි වෙන්නේ. සුද්ධාවාස කියන්නේ මේ ලෝකේ කොහෙවත් උපදින තනක් නැහැ. සුද්ධාවාස කියලා කියන්නේ ඒක වෙනම මාතෘකාවක්. සුද්ධාවාස ඇවිල්ලා අපි අපි ඒක වෙනම පැහැදිලි කරනවා අභිජ්ජා දේශනාවල. ඒ උප්පත්ති තල ඒවා 31 ලෝක ධාතුව ගැන ඒවා එළියේ තියෙන ඒවා නෙමෙයි. ඒවා ශක්තිය ඇතුලේ කියලා අපි කතාවක් කියනවා වෙනම. වෙනම කියනවා හැම හැම අංශුවකම ශක්ති ස්වභාවයක් මුළු විශ්වයේම එකම ශක්ති ස්වභාවයක් ඒ ඇතුලේ තියෙනවා කියලා විශාල කතාවක් කියනවා. ඒ එහෙම එහෙම එහෙම එහෙම පැහැදිලි කිරීමක් කරනවා. හීන තියෙන තැනක් නැහැ කියනවා වගේ පැහැදිලි කිරීමකට යනවා. ඒක වෙනම මාතෘකාවක්. ඉතින් ඒක සුද්ධවාස කියලා අපි නිහිතාගමු. සුද්ධවාස කියන්නේ කියන තැනක් නැහැ. මේ බේවලු විශ්වයේම තියෙන එකම ශක්ත භාග කියලා කිව්වනේ නේද? ඒව දේශනා කැවුවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අහවනේ. ඒ ශක්තියම ඝන වෙලා පෘථිවිය හැදලා තියෙන බවක් කිව්වනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ පෘථිවිය ඒ ඒ ඒ හේතු නිසා ඒ හේතුඵල ධමයක් තමයි එතනක් තියෙන්නේ. ඒතකොට ඒක ඒ වගේම දෙයක් තමයි විඥාන ශක්තිය හැදෙන එක අපි කියන්නේ. එතනක් සංඥාවක් නේ තියෙන්නේ. ඒත් සංඥා. ඒත් සංඥා. හැබැයි මේ අපි කියවනේ ඒ වගේම විඥාන ශක්තිය මේ සිත ඇතුලේ මේම ශක්ති ස්වභාවයක් හැදෙනවා ඒක ආත්ම ස්වභාවයට හේතුවයි කියලා. හැබැයි මේ ඔක්කොම අවසානයේ බලනකොට තියෙන්නේ ඒ ශක් ස්වභාවයක් තමයි. විතරමයි. ස්වභාවයක්ම තමයි. නමුත් එහෙම දෙයක්ුත් මේකේ නිවන තුල නැහැ. ඒ කියන්නේ ඒ නැවත එහෙම එහෙම ඇත්තටම මෙතන තියෙන ශක්තිුඤ්ඤත්වයක් කියලා කිව්වේ ඒක එහෙම ස්වභාවිකුත් නෑ. ශක්තියක් පණවන්න බෑ ශක්තිය කියන්නේ මේ නිවන තුල මේ නිවනෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම මේ සංඥාව ඒ සංඥා සකස් වෙගෙන ගියාට සිද්ධ